අහසින් අවුත් මිනිහක් නයිඳු යදුමට රහතන් මැදෙහි වැඩ හිඳ මිනි පළඟ පිට දහමොත් දෙසූ තන කළ සැටරියම් කොට මහදා ගැප් දකිමින් වඳු සොලසතන් සිට දුරුතු පෝදා පූජා සදහම් වන්දනාව ඓතිහාසික කැලණිය පුදබිමේ සිට දවස පුරා සජීවීව ස්වදේශීය සේවයෙන් දුරුතු පෝදා කැලණි විහාරේ බුදු පෙරහැර ඔබ සමන්දමින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයටයි. දැන් අපි ਸਰව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවට සමන් දෙමු. දුරුතු මස පුරපසළොස්වක පොහෝදා පූජා සදහම් වන්දනා විසුරහනු ලබන්නේ කැලණිය රාජමහා විහාරස්ථානයේ සිටයි. එහි සිට අප සංවේදක බද්දජිත් සෞම්‍ය කුමාර, ප්‍රියදර්ශන සමන් කුමාර ඔබට දැන් මයික්‍රොෆෝනය. දරුවන් සර්මයි සුදේශීය සේවා සම්බන්ධ මැදිරියේ සිට සුධර්මා කුලතුංග ඔබ ඇරුම් කරන මොහොතේදී ප්‍රදර්ශන සමන් කුමාර වගේම ජාතික ගුවන්විදුලි අපේ බාහිර ප්‍රචාරක අංශයේ කාර්මණ්ඩලයේ අපි සූදානම්ෙන් අදෝදෑසන සිතත් විසුරා හැරිය මේ දුරුතු පෝදා පූජා සභා වන්දනාවේ සර්වාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ඔබ හමුවේ ගෙනෙන්නට. අන්ධකාරයේ নিমග්නව සිටියේ જાතියකට ආලෝකය ලබා දෙනු පිණිස අප අමාමෑණී බුදු පියාණන් වහන්සේ ලක්දිවට ප්‍රථම වරට වැඩේ දුරුතුපුර පසළොස්වක පෝදා අප අමාමෑණී බුදු පියාණන් වහන්සේ තෙවන වරට අවසන් වරට තමන් වහන්සේ සහ 500ක් මහරහතන් වහන්සේලා වැඩම කරමින් මේ පින්බිමේ වැඩ සිට දම්දෙසෝ මේ අපූරු රමණීය පින්බිමේ සිටයි අද දවස මුරුල්ලේ අප වැඩසටහන ඔබ වෙත සමීප කළේ. සඳ පහන් රැයේ දෝරේ ගලා යන බුද්ධාලම්බන ප්‍රීතිය ධර්මාලම්බන ප්‍රීතියත් සමග මේ කල්යාණී පුදබිමේ පෙහෙවස් සමාදන් වුණු උපාස උපාසිකාවන් වගේම තවත් බොහෝ පින්වතුන් පින්වතයන් තමන් මේ निराமிස සුවේ අපේක්ෂාවෙන් යුතුව ජීවිතගෙන මේ භව කතරේ තම තමන්ගේ ප්‍රාර්ථනාවන් සඵල වේවා කියන පැතුමෙන් වර්ෂයේ පළමු පුරපසළොස්වක පොහොදා පොය වන්දනාවේදී පොය වැඩසටහන් ශ්‍රවණයට ඒ වගේම මේ පින්බිමට පැමිණ තමන් සිළු දෙනාම තමන්ගේ ආගමික වතාවත් සිදු කරන ආකාරය මේ මොහොතේදී අපට දක්නට ලැබෙනවා. අපූර්ව චෛත්‍යරාජනන් වහන්සේ මා රැඳී සිටින ධර්මශාලාවේ පසුපසින් දිස්වන්නේ ලෝකයේ තිබෙන මෙවැනි දාන්නාකාර චෛත්‍යරාජනන් වහන්සේ නමක් විදිහට හඳුන්වා දී විශාලතම දාන්නාකාර චෛත්‍යරාජනන් වහන්සේ විදිහටයි කැලණියේ මේ පින්බිමේ විරාජමානව වැඩ සිටින මේ චෛත්‍යරාජන වහන්සේ හඳුන්වන්නට පුළුවන්කම ලැබෙන්නේ. උසාවි 90ක් ඉතිහාසයේ මුළුල්ලේ විවිධ කාල සීමාවන්හිදී සංවර්ධනය වෙමින් වර්තමානයේදී ලෝකේ පුරාම ශ්‍රී ලංකාවේ නාමය ඉහළට ඔසවා තබන්නටත් ඒ වගේම ශ්‍රී ලංකාවේ නාමයට ගෞරවයක් ඇති කරන්නට සමත් වුණු මේ පින්විමේ සිට සකල ලෝවැසියන්ට සිත ප්‍රාර්ථනාවෙන් අපි ਸਰවාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව විසුරුවා හැරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ජාතියේ මහා පහන්තම ලංකා බැංකුව, පියෝඩෙල්, එවැගේම අද්භූත ප්‍රදේශ පුද්ගලික සමාගමේ පින්බර දායකත්වය, විහාරස්ත සීල භාවනා සමිතියේ සංවිධානය අප මේ මොහොතේදී ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නට කැමැතියි. අපේ විහාරාධිපති ස්වාමින්ද්‍රණන් වහන්සේ උන්වහන්සේ වත්මන් විහාරස්ත පුනරුදයේ යුග පුරුෂයන්න් වහන්සේ විදිහට අපේ නායක හාමුදුරුවෝ සිදු කරන මෙහෙවර පිළිබඳවත් සිහිපත් කරමින් ශ්‍රී කල්යාණී රාජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය ජේෂ්ඨ මහාචාර්ය අතිපූජනීය කුල්ලපිටියේ මහින්ද සංඝරක්කිත නාහිමිපාණන් වහන්සේව බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් උන්වහන්සේගේ ආරාධනාවෙන් යුතුව වැඩම කර සිටින අපි ප්‍රසාද පූර්ව ඇතිබරණන් වහන්සේලා බාණකයන් වහන්සේලා පිළිගනිමින් අප සිළු දෙනා වෙනුවෙන් දැහක් වත්තේ පිළිගන්ව වෙන්නේ ආරාධනාව සිදු කරන්නට දශක දෙකක් පුරා මේ ਸਰවාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවේ කැලණියේ පැවැත්වෙන මේ ਸਰවාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවේ දායකත්වයේ දක්වන හපන්ගම පවුල නියෝජනය කරමින් ලලිත් හපන්ගම මහත්මයාට දැන් ආරාධනා කර සිටිනවා. විශේෂයෙන්ම පද්මසිරි හපංගම මහත්මයා ඒ වගේම මල්කාන්ති හපංගම මැතිණිය ප්‍රධානව පරලෝසපත් වුණු ඩේවිඩ් හපංගම පියාණන්ට හේමා හපංගම මෑණියන්ට ප්‍රදීප් හපංගම සහෝදරය ඇතුළු එම පවුලේ මියගිය සිළුම පින්නතුන්ට පින් අනුමෝදන් කිරීමට එම පවුලේ සිළුම නිරෝගීව සිටින සැමට සිත ප්‍රාර්ථනා කිරීමට රටට ලක්වසිලු වෙස සිළු දනාටම සිත ප්‍රාර්ථනා කිරීමයි මේ මාහැඟි පුණ්‍ය කර්මයේ ලලිත් හපංගම මහත්මයා ප්‍රධානීම පවුලේ සිළු දනාකේම බලාපොරොත්තු බවට පත්ව තිබෙන්නේ. දැන් මල් පූජා කිරීම හිමාශී හපංගම මෙතනිය සමග අශ්විනී හපංගම මෙතනියට ආරාධනා කර සිටින්නේ. ඉන්නතුරුව මේ මණ්ඩපේ වටා පහන් දැල්වීම සඳහා සරත් විජයානන්ද මහත්මයාට ආරාධනා කර සිටිනවා. සුපින්වතුනි අද මේ පින්බිම පිළිබඳව සඳහන් කරද්දී අතිවිශාල ජනතාවක් උදෑසන සිටම පියවස් සමාදන් වුණු මොහොතේ පටන්ම මේ මොහොත දක්වාත් පැමිණ වන්දනාමාන කරමින් මේ කටයුතු සිදු කරනවා. විශේෂයෙන් විහාරස්ථානයේ සතර පීරුවේ දායක කාරකාදීන්ගෙන් ලැබෙන සහායත් අප මේ මොහොතේදී බොහොම ගෞරවණීයතුවයි සිහිපත් කරන්නේ. පිරිත් මණ්ඩපයේ වැඩ සිටින කරුතර මහා සංඝරත්නය අපි අලිත් වතාවක් පාද පිනිපා කරමින් ගෞරවයෙන් යුතුව පිළිගන්නට කැමැතියි. පිරිත් මණ්ඩපයේ වැඩ සිටිනවා කොල්ලපිටිය වාලුකාරාමයේ, නිවන්තිරිය මහින්ද්‍රාරාමයේ, නාවි නිසිපතනාරාමයේ, පානදුර ගල්තුඩේ සිද්ධාර්ථාරාමයේ, සිල්ල කතරගම ඡාත්‍යන්තර නන්ද බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරයන්හි අධිපති මහා විහාර වංශික සයමෝපාලි මහනිකායේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශවයේ උපාධ්‍යාය කොළඹ දිසාව ඇතුළු ඌව පළාතේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී පරිත්ත දජ සරභඤ්ඤ විශාරද අතිපූජ්‍ය මහරගම නන්දනාහිමි පාණන් වහන්සේ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය කොළඹ කඩවත් සතරේ ප්‍රධාන සංඝනායක විශ්ව කීර්ති ශ්‍රී මధుර මහණී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මාදම්පිටියේ විමල වංශ ස්වාමින්ද්‍රණන් වහන්සේ පහළ කඩුගන්නාව ශ්‍රී ආනන්ද විහාරාධිපති එම්බැක්ක ලිහිණියගොඩ පුරාණ විහාරයේ පාලක විහාරාධිපති විචිත්‍රමහණී පූජ්‍යපාද කොහවල අනුරුද්ධ ස්වාමින් වහන්සේ නුවරඑළිය සඳතැන්න ධර්මනිකේතාරාමාධිපති නුවරඑළිය දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මොල්ලිකොඩ මහින්ද ස්වාමින් වහන්සේ සිවුරළු මුල්ල ශෛලතලාරාමාධිපති යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය බැන්දිය මුල්ල විද්‍යාශේකර පිරිවෙනේ හිටපු පරිවේනාධිපති සීනාකෝරළේ උපප්‍රධාන සංඝනායක විචිත්‍රමහනේ පූජ්‍යපාද බණ්ඩාරවිල සාරද ස්වාමීන් වහන්සේ කොස්හින්න යටවත්ත රාජමහා විහාරයේ මහරකාර විහාරාධිපති අනුරාධපුර බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය සම්මපාලි වංශික මහනිකායේ මල්වතුපාවිශිවේ විශේෂ කර්මවාගාචාර්ය විචිත්‍රමහණී පූජපාද උඩුගම්පොළ ගුණානන්ද ස්වාමීන් වහන්සේ පන්නිපිටියේ පියසඳ විහාරාධිපති මාළඹේ පිරිමි ආදර්ශ විද්‍යාලයේ හිටපු ආචාර්ය තිරිපැහැ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරවාසී විචිත්‍රමහණී පූජ්‍යපාද ශාස්ත්‍රපති තිරිපැහැ ධම්මරුචි ස්වාමීන් වහන්සේ ඓතිහාසික කෑරගල පద్මාවතී පිරිමිනි විහාරවාසී රාගම දඹුව ශ්‍රී ලංකාරාම අධිකාරී විචිත්‍රභානී පූජ්‍යපාද ත්‍රිපහ සීලානන්ද ස්වාමීන් වහන්සේ මහරගම පඤ්ඤානන්ද පිරිවෙනේ විහාරාධිකාරී කාවශ්‍රී පූජ්‍යපාද කටුවන පීරතන ස්වාමීන් වහන්සේ අවිස්සාවෙල්ල මානකඩ ශ්‍රී නන්දනාරාම අධිකාරී විචිත්‍රභානී පූජ්‍යපාද බොල්ලතාවි සීලානන්ද ස්වාමීන් වහන්සේ අගලවත්ත හිලකන්ද සමරවීර සිරිවර්ධනාරාම අධිකාරී විචිත්‍රභානී පූජ්‍යපාද මාතටෙල්ලේ විනීත ස්වාමීන් වහන්සේ උඩහමුල්ල සිරි ජිනරතන විහාරවාසී මధుරභානී පූජ්‍යපාද තිස්සමහාරාමේ විජිත රක්කිත ස්වාමීන් වහන්සේ පැල්මඩුල්ල ඓතිහාසික රාජමහා විහාරවාසී කල්යාණී රාජමහා විහාරයේ තේවාවපාර සරමඤ්ඤ විශාරද පූජ්‍යපාද ගොඩපළ නන්ද ස්වාමීන් වහන්සේ. ඒ වගේම අපි සිහිපත් කරනවා උදෑසන සිටම මේ සියලු කටයුතු සංවිධානය කිරීමේදී කැලණි රාජමහා විහාරයේ ආගමික කෘත්‍ය අධිකාරී පූජනීය ගෝමරන් කඩබල හේමරත්න ස්වාමීන් වහන්සේගෙන් ලැබෙන සංවිධාන ශක්තියත් දැන් පිරිත් අනුශාසනාව ගෞරවනීය ලෙස අප පාද පිනිපා කරමින් පිරිත් අනුශාසනාව සඳහා ආරාධනා කරන්නේ ශ්‍රී කල්යාණී රාජමහා විහාරාධිකාරී කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධ රක්කිත ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ දුරුත්පුර පසළොස්වක දින මුළු රටටත් ලෝකයටත් විශ්වයේ සියලු දෙවියන්ටත් ඔබ හැම දිනකටත් ආශිර්වාද පිණිස පැවැත්වෙන මේ උතුම් මහානුභාව සම්පන්න ආරක්ෂා සංඛ්‍යාත පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා ඉමහත් ගෞරවයෙන් වැඩමවා ගන්නට යෙදුණු මුලින් ගෞරවනීය නාමයන් ශාසනික পদවි සඳහන් කරන්න යෙදුණු අතිගෞරවාර්ය නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පරිත්‍රාණ ධර්ම දේශනාව පිළිබඳව ශ්‍රී ලංකාද්වීපයේහි ජාත්‍යන්තරයේහි ඉමහත් කීර්තියක් ගෞරවයක් ඔසලන පරිත්‍රාණ ධර්ම දේශනාව පිළිබඳ විශේෂඥ භාවයේ හොබවන මේ මණ්ඩපාභ්‍යන්තරයේ වැඩ සිටින ගෞරවනීය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අද දවසේ එවැගේම දශක දෙකකට ආසන්න කාලයක් කැලණිය දුරුතු පුරපසළොස්වක් පෝදින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවෙහි දායකත්වයේ මූලිකත්වයේ ප්‍රධානත්වයේගෙන කටයුතු කරන කල්යාණී රාජමහා විහාරස්ථානයේ විභීෂණ දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ලලිත් හපංගම මෙතිතුමන් හපංගම් පවුලේ දරුවන් ඇතුළු කොට මේ ස්ථානයේ ලංකාවේ ලෝකයේ විවිධ ස්ථානවල සිට මේ උතුම් පින්කම හා සම්බන්ධ වන ශ්‍රද්ධාවන්ත පින්වත්නි ශ්‍රී කල්යාණී උභේ රාජමහා විහාරාධිපති කලණීය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පඬිත් මහෝපාධ්‍යාය දුරන්දර සම්මානිත මහාචාර්ය අපගේ ගුරු දේවෝත්තම අවසරයි කොල්ලපිටියේ මහින්ද සංඝරත්නිකා ප්‍රදාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද අනුශාසනා මඟ පෙන්වීම නායකත්වයේ යටතේ දින 64කට අධික කාලයක් සන්ධ්‍යා භාගයේහි සද්ධර්ම දේශනාවන් මේ ධර්ම මන්දිරය තුල පවත්වලා ඒ නනතුරුව 37 ඓතිහාසික සම්ප්‍රදායන කුල ආශිර්වාදාත්මක පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වීමෙන් රටවාසී හැමදෙනාටම සියලුම දෙවියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමෙන් අනතුරුව 1927 ආරම්භ කරන්නට යෙදුණු දුරුතු මහා පෙරහැර පුණ්‍ය පූජෝත්සවය තාමත් හොඳින් අත්‍යලංකාරයෙන් නිමාවටපත් කිරීමෙන් අනතුරුව එහි සමාප්තිය නිමාව සමිටුහන් කරමින් එළඹුණු දුරුතුපුර පසළොස්වක් පෝදින තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පළමුවර ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කළ ඒ ඓතිහාසික පූජනීය ආශිර්වාදාත්මක දිනේ සිහිපත් කරමින් අද දින පුණ්‍යම් රාත්‍රිය මුළුල්ලෙහි රටට ලෝකවාසී ජනතාවට විශ්වයේ දස දිසාභ්‍යන්තරයේහි සියලුම දෙවියන්ටත් පින්වත් ඔබ හැම දෙනාටත් ආශිර්වාද පිණිස ආරක්ෂා පිණිස અભිවෘද්ධිය පිණිස මේ උතුම් පරිත්‍රාණ ධර්ම දේශනාව වාර්ෂිකව ඉතාමත් ගෞරවයෙන් යුක්තව පවත්වනු ලබන්නේ ලංකාව පුරා පමණක් නෙමේ මුළු ලෝකේ පුරාම ලංකාවේ විවිධ පෙදෙස්වල පළාත්වල ගම්නියම් ගම්වල කැලණියේ දුරුතු පිරිත විදියට ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන හෙට පහන් වනතුරු බොහෝ විහාර ස්ථානවල සිද්ධ ස්ථානවල පූජනීය ස්ථානවල බුදු මහජනයා එක්රැස්ව නිවෙස්වලදී ඊටාම ශ්‍රද්ධාවෙන් මේ පරිත්‍රාණ ධර්ම දේශනාව වාර්ෂිකව දුරත පුරපසලස්ව පෝදින පුණ්‍යම් රාත්‍රිය මුළුල්ලෙහි ඉතාමත්ම ගෞරවයෙන් ශ්‍රවණය කිරීමෙන් උදාවන්නට යෙදුණු අභිනව වර්ෂය Tamanටත් නිවසටත් නිවැසියන්ටත් ගමට විහාරස්ථානයට රටට ලෝකවාසී සියලු දෙනාටත් විශේෂයෙන්ම විශ්ව ධාතුවේ අනන්ත කෙලවර සිට දොහොත් මුදුන් දී සාදුනාද දී මේ පින් අනුමෝදන් වී සතුට වන සතරවරම් දෙවි මහ රජ දරුවන් ඇතුළු සියලු දේවතා සමූහයාටත් කල්යාණී පොදබිම වැඩබෙසමින් රටත් සම්බුද්ධ ශාසනයත් ඔබත් අපත් සරකින ශ්‍රී විභීෂණ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ මණිඅපික දේවනාග රාජෝත්තමයන් වහන්සේ ඇතුළු සියලුම දෙවියන්ට පුණ්‍යානුමෝදනා ආශිර්වාද පූර්වකවයි පිරිසිදු නිර්මල ගෞරවනීය ශ්‍රද්ධාවන්ත සිතින් අති ගෞරවනීය පරම පූජනීය මහා සංඝරත්නයත් දායක පින්තුන් හැමදෙනාම මේ උතුම් ආශිර්වාදාත්මක මහානුභාව සම්පන්න පින්කම සිද්ධ කරනු ලබන්නේ යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායන් පහාය මානුසං දේහං දේවකායන් පරිපූර්ණසන්තිති යන පිළිවෙලට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ විශ්ව ධාතුව තුළ අප ජීවත් වන මේ ලෝකයේ තුල අපට නොපෙනී සැඟව පවතින සාමාන්‍ය කෙනෙකුට නොතේරෙන ජීවිතයට සම්බන්ධ අතිශය වැදගත් රහසක් අපට අනුකම්පාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුක්තව දේශනා කරනවා යම් කිසි කෙනෙක් හිත පහදවාගෙන නිර්මල සිතින් යුක්තව ගෞරවනීය ශ්‍රද්ධාවන්ත සිතින් යුක්තව තථාගත බුදුරජාණන් වහන්සේ සරණ ගොස් තථාගත බුදුරජාණන් වහන්සේට ගෞරවණීය ශ්‍රද්ධාවන්ත සිත උපදවාගෙන අවංකව ඒ ශ්‍රද්ධාව දියුණු කරගන්නට ශ්‍රද්ධා පූර්වක කටයුතු කරන්නට ශ්‍රද්ධා පූර්වකව සිත කය වචනය හැඩගස්වා ගන්නට ජීවිතේ කටයුතු මෙහෙයවා ගන්නට උත්සාහවන්ත වෙනව නම් එබඳු කෙනෙක් දුගතියට යෑම දුක් ඇති තැනකට යෑම වලකින්නට හේතු වන්නට පුළුවන් ඊටාම බලවත් කර්ම ශක්තියක්, දෛව ශක්තියක්, පුණ්‍ය ශක්තියක්, කුසල සම්පත්තියක් උපදවා ගැනීමට හේතු වෙන කාරණාවක් විදියට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගෞරවනීය නිර්මල ශ්‍රද්ධාවන්ත සිතින් ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයේ සමග අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ සරණ යෑමෙන් ලබාගත හැකි උපදවාගත හැකි ජනිත කරගත හැකි සමීප කරගත හැකි ඒ උතුම් ආශිර්වාද ශක්තිය ලබා ගන්නට පුළුවන් වෙන මාර්ගයක් ක්‍රමයක් ක්‍රමවේදයක් පිළිබඳව අපට හිතා ගන්නට පුළුවන් කමක් නැහැ සංසාර ජීවිතයේ තුල දුකතිය දුක අයහපත ලෙඩ දුක් අපල උපද්‍රව කරදර බාධක වලක්වා ගන්නට තියෙන ක්‍රමයක් මාර්ගයක් උපදේශයක් ආරක්ෂාවක් විදියටයි පරිත්‍රාණ ධර්මදේශනාව උතුම් ඓතිහාසික සම්ප්‍රදායානුකූල චාරිත්‍රානුකූල බුද්ධ ධර්ම චාරිත්‍රයක් විදියට අපේ ජීවිතවලට සමීප වෙලා තියෙන්නේ ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පරම පූජනීයත්වයට පත් වූ 500ක් මහරහතන් වහන්සේලා වැඩම කළ වැඩහුන් බුදුරස් විහිදුණු මේ පුණ්‍ය භූමියෙහි ශ්‍රී ලංකා දීපේ බටහිරින් සුරකින ශ්‍රී විභීෂණ දෙවියන් තථාගත බුදුරජාණන් වහන්සේට මේ පුණ්‍ය භූමියට වඩින්නට ආරාධනා කොට උපස්ථාන කළ මණියකික දේවනාග රාජෝත්තමයන් වහන්සේ වැඩ වෙසෙන මේ උතුම් ආශිර්වාදාත්මක පුණ්‍ය භූමියේ සිට මේ බඳු ආශිර්වාදාත්මක පින්කමක් පුණ්‍යම් රාත්‍රිය මුළුල්ලෙහි පවත්වන්නට ලැබීම අප ලබන වාසනාවක් විදියටයි අප විසින් කල්පනා කළ යුත්තේ. යටත් විජිත යුගයෙන් පස්සේ අභිනව විහාර මන්දිරය ගොඩනගලා හෙලේනා විජයවර්ධන ළමාතනිය විසින් සම්මා සම්බුද්ධ ශාසනයට පූජා කිරීම සමගම එවක මේ විහාරස්ථානයේ වැඩ සිටි මාපිටිගම ධම්මරක්කිත නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි එවක හත් දින පුරා පරිත්‍රාණ ධර්මදේශනාවන් එවැගේම ධර්මදේශනාවන් පවත්කලා ආරම්භ කරන්නට යෙදුණු දුරුතු මහා පුණ්‍ය පූජෝත්සවයයි රටටම ලෝකේටම දෙවියන් සහිත විශ්වයටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අද දවසත් සමග නිමාවන්නට යෙදෙන්නේ අතිගෞරවණ රපගේ ගුරු දේවෝත්තම නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කොට විහාරස්ථානයේ මහා සංඝරත්නයත් දිවයිනේ නන්දසිං මේ උතුම් පින්කම් ඊ타මත්ම හොඳින් අලංකාරවත් සම්භාවනීය ලෙස පූජනීයත්වයෙන් සිද්ධ කරන්නට වැඩමවන පූජනීය මහා සංඝරත්නයත් එවැගේමයි දායක සභාව සංවර්ධන සභාව තරුණ සමිතිය ශ්‍රී කල්යාණී ධර්ම විද්‍යාලය සතර පේරුවේ දායක පින්නතුන් ඇතුළු කොට සම්බන්ධ වන දායක වන සහභාගී වන වෙහස මහන්සි වන හැම දිනකටත් දුරුතපුර පසළොස්වස් පෝදින මේ පින්කම් වලට සම්බන්ධ වෙලා කටයුතු කරන පින්නත් ඔබ හැම දිනකටත් ඒ වගේම සීල භාවනා සමිතියේ පින්නතුන් ඇතුළු කොට හැම දිනකටම අද මේ පරිත්‍රාණ ධර්ම දේශනාවේ දායකත්වයේ මූලිකත්වයේ ප්‍රධානත්වයේ ගැන කටයුතු කරන ලලිත් හපංගම මෙතිතුමා එම දරුවන් ප්‍රධාන හපංගම් පවුලේ පින්නතුන්ට මේ කාලයේ පුරාම මේ පින්කම් සඳහා අපගේ ගෞරවනීය ගුරු දේවෝත්තම නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශක්තියක් වූ ආශිර්වාදයක් වූ දායක වූ කැපවී ක්‍රියා කළ හැමදෙනාට විශේෂයෙන්ම මේ පරිත්‍රාණ ධර්ම දේශනාව වෙනුවෙන් වැඩමවදාළ නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු මේ මණ්ඩපයේහි වැඩ සිටින ගෞරවනීය පූජනීය මහා සංඝ රත්නයට මේ උතුම් ආශිර්වාදාත්මක පරිත්‍රාණ ධර්ම දේශනාව අද දවස පුරා ලංකාද්වීපයේ මුළුල්ලෙහි ලෝකයේ පුරා විසිරුවා හරින දශක 7කට අධික කාලයක් මේ උතුම් ශාසනික සමාජික බෞද්ධාගමික මෙහෙවරෙහි දෙන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටත් ඒ සම්බන්ධ වන කාරුණික ශ්‍රද්ධාවන්ත දායක පින්නතුන් ඇතුළු ඔබ හැම දෙනාටත් පින්නත් ඔබ හැම දෙනාගේම දෙමාපියන් සොයුර සොයුරියන් දුවදරුවන් වැඩිහිටි පින්නතුන්ගේ මුණුබුරු මිනිබිරියන් ඇතුළු කොට රටවාසී ලෝකවාසී හැමදෙනාට අපවත් මේ උතුම් මහානුභාව සම්පන්න ආශිර්වාදාත්මක පරම පූජනීය පුණ්‍ය භූමිය ආරක්ෂා කරමින් නිරන්තරයෙන් නිතිපතා මේ පුණ්‍ය භූමියේ පින් අනුමෝදන් වන සියලුම දේවතා සමූහයාට ශ්‍රී විභීෂණ දෙවියන් උතුම් මණියක්ක දෙවියන් ඇතුළු සියලුම දෙවියන්ට එවැගේමයි මේ පුණ්‍ය භූමියේ අතීතේ පුරා ආරක්ෂා කළ පෝෂණය කළ දියුණු කළ අතිගෞරවාර්ය වැඩ සිටි විහාරාධිපති නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රාණ කාලේ ඉඳලා අවුරුදු 2600කට ආසන්න කාලයක් මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කළ නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අපට ශේෂව තිබෙන ලිඛිත ඉතිහාසයේ අතිගෞරවහර දෙහිගස්තේ අත්දැස්ති විහාරාධිපති නායක හාමුදුරුව මාපිටිගම සංඝ පරපුරේ ගෞරවනීය නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අපේ ගෞරවනීය ගුරු දේවෝත්තම නායක මහා ස්වාමීන් වහන්සේගේ පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේ තලේවිල විජිත ධම්මරක්කිත නායක මහා ස්වාමීන් වහන්සේ ඒ වගේම අද ලංකාවේ ලෝකේ පරිත්‍රාණ ධර්ම දේශනාව පිළිබඳ විශේෂත්වයක් කීර්තියක් උසලන සියලු දෙනා වහන්සේම තමන්ගේ ආචාර්යෝත්තමයන් විදියට සලකන අතිගෞරවාර්හ වත්තල සීල රත්නාභිදාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් පුරාතීතේ පටන් මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කළ පෝෂණය කළ රජදරුවන් ඇතුළු දායක පින්වතුන්ටත් මේ රටත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත කළ රජදරුවන් රණවිරුවන් ආදිමුතු මිත්තන් ඇතුළු මව්පිය ගුරු පරපුරේ විහාර පරපුරේ සංඝ පරපුරේ අතීතයේ උතුමන්ට විශ්ව ධාතුවේ සියලු දෙවියන්ට යහපත වාසනාව અભිවෘද්ධිය පිණිස පින්වත් ඔබ හැම දිනාටම පූජනීය මහා සංඝ රත්නයට රටවාසී හැම දිනාටම ලෝකවාසී හැම දිනාටම ලැබුවා වූ නව වසර උදා වූ නව කාල පරිච්ඡේදයේ යහපත් වාසනාවන්ත සෞභාග්‍යමත් යසසින් පිරිකාල පරිච්ඡේදයක් වීම පිණිස හැම දිනාටම ග්‍රහපල උපද්‍රව දෝෂාන්ධකාරයන් දුරීභූත වීම පිණිස ලෙඩ දුක් යුපසමණය වීම පිණිස ත්‍රිසාන්තයේ සිට පාදාන්තයේ දක්වා දොස් රෝග ව්‍යාධි වේදනා දුරු වීම පිණිස పూర్ව කර්ම දෝෂ පාරිසරික දෝෂ වාස් දෝෂ ග්‍රහ දෝෂ අමනුෂ්‍ය දෝෂ ආදී දුරු වී සියලු යහපත සර්වාකාර සුබ සිද්ධිය උදා වීම පිණිස දුර්භාග්‍ය දුරු වී සෞභාග්‍ය රටට උදා වීම පිණිසත් දෙවියන් ඇතුළු ආදිමුතුන් මෙත්තන් අතීතේ උතුමන් ප්‍රධාන කොට හැම දිනාටම ශාන්තතුම් නිර්වාණ ධර්මාවබෝධයේ පිණිස පුණ්‍යම් රාත්‍රිය මුළුල්ලෙහි උතුම් වූ පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් ජනිත වන ආශිර්වාද ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සාදු සාදු සාදු. පිරිතම් ශාසනාව සිදු කරන්ට යෙදුනේ ශ්‍රී කල්යාණී රාජමහා විහාරාධිකාරී කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද දිනයයි පඤ්ඤාලෝක බුද්ධරක්කිත ස්වාමින් වහන්සේ විසින්. උන්වහන්සේ සඳහන් කළ පරිදිම ජාතික ගුවන්විදුලිය ආරම්භ වන්නේ 1924 පර්යේෂණ විකාශයක් විදිහට ඊට පස්සේ 1925 පටන් අපි නිල වශයෙන් ගුවන්විදුලි ආරම්භ කළා දැන් සීවසක් අභිමුවසට එන්නේ මේ වර්ෂයේදී අපට සීවස සම්පූර්ණ වන්නේ ජාතික ගුවන්විදුලිය පෝය වැඩසටහන් විසර විකාශය ආරම්භ කළ සජීව වැඩසටහන් මූලාරම්භයේ සිටම නොකඩවාම දශක 7කට දීර්ඝ ඉතිහාසයක් තුළදී කල්යාණී රාජමහා විහාරස්ත පිම්බිමේ සිටයි සජීවීව අප වැඩසටහන ගෙනෙන්නේ වර්ෂයේ පළමු පුර පසළොස්වක පෝදා දුරුතු පෝය දවසේදී.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 සුරාමේරේ මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු ඊළඟට ආරාධනා ගාථා කියවීම ආරාධනා ගාථා කියවීම සිදු කරන්නේ කොස්හින්න යටවත්ත රාජමහා විහාරයේ බහරකාර විහාරාධිපති අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ස්‍යාමෝපාලි වංශික මහනිකායේ මල්ලතු පාර්ශවයේ විශේෂ කර්මවාගාචාර්ය විචිත්‍ර මහණේ පූජ්‍යපාද උඩුගම්පොළ ගුණානන්ද ස්වාමීන් වහන්සේ. විපස්සේ පටිභාය විපත්ති පටිභාය සම්ප සම්පත්ති සිද්ධියා සම්පත්ති සිද්ධියා සබ්බ දුක්ඛ විනාශාය විනාශාය පරිත්තං බ්‍රෝත මංගලං සුතමංගලං විපත්තේ පටිමාහාය විපත්තේ පටිබාහාය සම්බ සම්පත්ති සිද්ධියා සම්පත්ති සිද්ධියා සම්බ බය විනාශා පරිත්තා භූත මංගලං පරිත්තං භූත මංගලං විපාත්තේ පතේ වාය පටිබාහාය සම්බා සම්පත්තේ සිද්ධියා සම්ප සම්පත්ති සිද්ධියා සම්ප රෝග විනාගාය විනාසාය පරිත්තා මංගලං සාදු සාදු සාදු මීළඟට දේවතාරාධනාව දේවතාරාධනාවෙන් අනතුරුව පිරිත පේ කිරීම පිරිත් පේ කිරීම සිදු කරන්නේ කොල්ලුපිටිය බාලුකාරාමය දිවම්පිටිය මහින්ද්‍රාරාමය නාවි නිසිපතනාරාමය පානතුර ගල්තුඩේ සිද්ධාර්ථාරාමය සෙල්ල කතරගම ජාත්‍යන්තර නන්ද බෞද්ධ මධ්‍යස්ථාන යන විහාරයන්හි අධිපති මහා විහාර වංශික සයමෝපාලි මහනිකායේ ශ්‍රී කල්යාණී සාමග්‍රේ ධර්ම මහා සංඝ සභාවේ රත්නලාන විහාර පාර්ශවයේ උපාධ්‍යාය කොළඹ දිසාව ඇතුළු ඌව පළාතේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී පරිත්‍රදජ සරභඤ්ඤ විශාරද අතිපූජ්‍ය මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේ සමග අවිස්සාවේල්ල මානකඩ ශ්‍රී නන්දනාරාමාධිකාරී විචිත්‍ර භානේ පූජ්‍යපාද මුල්ලතාවේ සීලානන්ද ස්වාමින් වහන්සේ වහන්සේ. එනතුරුව මංගල බිහිරි වාදනය මංගල බිහිරි වාදනයෙන් පසු මහපිරිත් දේශනය මහපිරිත් දේශනය සිදු කරන්නේ කොටහේන සාම විහාරාධිපති මහා විහාර වංශික සයමෝපාලි මහනිකායේ ශ්‍රී කල්යාණී සාමග්‍රේ ධර්ම මහා සංඝ සභාවේ කර්ම වාගාචාර්ය කුලම කඩවත් සතර ප්‍රධාන සංඝනායක විශ්වකීර්ති ශ්‍රී මధుර බහණී සර්වඥ විශාරද පූජ්‍යපාද මාදම්පිටියේ විමලවංශ ස්වාමින්වරණන් වහන්සේ සමග උඩහමුල්ල ශ්‍රී ජිනරතන විහාරවාසී මధుරබහණී පූජ්‍යපාද තිස්සමහාරාමේ විජිතරක්කිත ස්වාමින්වරණන් වහන්සේ දැන් දේවතාරාධනාව දේවතාරාධනාව සිදු කරන්නේ අගලවත්ත ඉහළකන්ද සමරවීර සිරිවර්ධනාරාමාධිකාරී විචිත්‍රමානේ පූජ්‍යපාද මාතටෙල්ලේ විනීත ස්වාමින් වහන්සේ විසින් සමන්තා සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස්සවන ධම්මාහං ඉතිපිසෝ භගවා අරහං ධම්මා විද්‍යාචරණ සංපන්නෝ පටිපන්නෝ භගවතෝ නෝජෝ පටිපන්නෝ භගවතෝ තේ පන්නෝ භගවතෝ පාදේ පාතේ පන්නෝ භගවතෝ සබ්බාදීගං චත්තාරේ පුරේස යුගානි नो කාච්චේ කිරියාච කං ජිරාතං කේමං ඒතං මංගල මෝර්ධමං ඒතාදිතං සත්වාන සබ්බාත සොත්තිං ගච්ඡන්ති තං तानि समागतानि ेव भोता පාලින් ආත්මායේනේ රං ගත අපමාස්තා යෝගින් චිදේස්තං තථාගතේන යං දේ බුද්දේ රාතනං පනේතං තේන වාච්චේ ජාගං නමතං පනිසං සමායතෝ නතේන ධම්ම සමාස්තිකේ චේනං වේදං මේ රාතනං පොනේතං තේන සච්චේ දේවාං නෛ කුතිං සුගතස්ස සාවකෝ con chi son kia ro ta non pa ni con උපායෝත්තා මානසාදල්ලේන පාත්තේ පාත්තා गे रापनां पाणि तां අතින් දැකිලෝ පාඨ වින් සිතෝ සියා के चेता च ti sang te rapanang panitang Hãy subscribe cho දේසෝ කම්මං කරෝති පාපකං देशय गा පතනං පානිසං රතනං පාලිතං सम्भवाम् පතනං පානිතං පාගතං දේව මානුස්ස පෝජිතං සානේ Sama සානේ الشيطان Gracias. පානේ බෝතස්සේ saati ता තේනං අකංතා sabbath to are ho to are ජත පාටිගානාරේනමානී සික්ඛාපදං ඒකනාමකින් අබ්බේ දත්තා අත්තිකා දේනාවකින් නාමං ච රූපං ච පීනිනාමකින් දිස්සෝ වේදනා චත්තාරිනාමකින් චත්තාරි අරිය රාජා භාගේන පංචුපාදානක්ඛාදා චනාමකින් චාද්ධාත්තිකානි ආයතනා බුද්ධං මත්මින් කායේකේ කාලෝ මානක්ඛදං තාතජෝ මංසං නහරෝ අට්ටි අට්ටි මිඤ්ඤා වක්ඛං හදයන් යකනං කිලෝ මකං පියකං පප්පා සං අන්තගුණං උදරියං කරිගම් පිත්තං දෙම්හං උබ්බෝ පටිසංඛායෝනිසෝ ජීවනං පටිදේවාමි ආවදේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංසමකසවාකාතපසිරින් සප සම්පස්සානං පටිඝාතාය යාවදේව හිරිකෝපීන පටිස්ථාරණත්තං පටිරංකායෝනිකෝ පින්ඩ පාතං පටිදේවාමි නේවදවාය නමදායන මණ්ඩනායන විභූතනාය යාවදේවයි මාස්මකායස්වඨිතියා බ්‍රහ්මකාරාපනාය විංසෝපරතියා බ්‍රහ්මචාරියානුග්‍රහ ඉති පුරාණං ච වේදනං පටියං ගාමිනවං ච වේදනං න උප්පාදෙස්සාමි ආත්‍රාච මේ භවිස්සති අනවජ්ජතාච භාසු විහාරෝ චාදී පටිගං කායෝනිසෝ දේනාසනං පටිදේවාමි යාවදේව සීතස්ස පටිඝාතාය උම්හස්ස පටිඝාතාය දංස මකස සිරින් රපදම් පස්සානම් පටිඝාතාය යාවදේව උතු පරිස්සය විනෝදන පටිගල්ලානාරාමක්ඛං පටිගංගායෝ නිභෝගිලාන පච්ච භේදජ්ජ පරික්ඛාරං පටිදේවාමි යාව දේව උප්පන්නානං වේයාබාධිකානං වේදනානං පටිඝාතාය අභ්‍යාපජ්ජ පරමතායාති සුතං ඒකං සමයං භගවාදාවස්සියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස තස්රකෝ භගවා වික්ඛු ආමං දේවි වික්ඛවෝති මදං දේති තේ වික්ඛු භගවතෝ පච්චස්සෝ භගවා ඒතදවෝ චරසයිමේ භික්කවේ ධම්මා පබ්බජිතේන පච්චවේක්ඛි ධම්මා කතමේ දස හේවන්නියම්මි අජ්ජූපගතෝ දීපබ්බජිතේන අපින්නම් පච්චවේක්ඛි ධම්මං පරපටිබද්ධාමේ පබ්බජිතේන අබින්හං පච්ච වෙක්ඛි තබ්බං අඤ්ඤෝ මේ ආකබ්බෝ කරණීයෝති පබ්බජිතේන අබින්හං පච්ච අච්චිනුකෝ මේ අත්තා දීරතෝන උපවදදීති පබ්බජිතේන අභින්නං පච්ච වෙක්කි තබ්බං කච්චිනුකෝ මං අනුවිච්චමි සබ්‍රාහ්මචාරී වීරතෝන උපවදන්ති තී පබ්බජිතේන අභින්නං පච්ච වෙක්කි සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ දීපබ්බජිතේන අබින්නම් කම්මස්සකෝම්මි කම්මදායාදෝ කම්මයෝනි කම්ම බන්ධු කම්ම පටිකරණෝ යං කම්මං කනිස්සාමි කල්යාණං වාපාපකං වාපස්සදායාදෝ භවිස්සාමි තී පබ්බවිතේන පින්නං පච්ච සතං භූතස්ස මේ රත්තිං දිවා වේති පතන්ති තී පබ්බජිතේන අභින්නං පච්ච වෙක්කි කච්චිනුකෝ හං ශුඤ්ඤාගාරේ අභිරමාමි තී පබ්බජිතේන අභින්නං පච්ච වෙක්කි අත්තිනුකෝ මේ උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දර්ශන විදේසෝ අධිගතෝ පච්චිමේ කාලේ සම්බ්‍රාහ්මචාරී පුත්තෝ නමං කුභවිස්සාමිති පබ්බජිතේන අබින්නාන පච්ච වෙක්කි තබ්බං නිමේකෝ භික්ඛවේ දස ධම්මා පබ්බජිතේන අබින්නා පච්ච වෙක්කී ධම්මාති ධමවෝච භගවාත්මනාතේ භික්ඛු භගවතු භාවිතං අභිනන්දුති එවං මේ සුතං ඒකං සමයං පතවාසාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්සනාරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා භික්ඛන්තාය හත්තිනා භික්ඛන්ත පන්නා කේවල සම්පංජේතවනං ඕභාසෙත්වායේන බග භගවාතේනුපසංකමි උපසංකමි භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාවී ඒකමන්තං ත්‍රිතාගෝසා භගවන්තං ගාථාය නජ්ජබාදී බහුදේවා මනුස්සාච මංගලානි ආගංගමානා දුත්තානං රූහි මංගල මුද්දමං අපේවනාච බාලානං පණ්ඩිතානං දේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුද්දමං පතිරූප දේවවාදෝච බුබ්බේච කත අත්තගම්මා පනිදිච ඒතං මංගල මුත්තමං බාහුගච්ඡන්ත විප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතා ජයාවාචා ඒතං මංගල මුත්තමං මාතා පිතු උපට්ඨානං පුත්ත දාරස්ස අනාගුණාච ගම්ම මන්දායේ ධම්මංගල මුක්ඛ මන්දානං ච ධම්මචරියාච ඥාතතානං ච අනවජ්ජානි කම්මානි ධම්මංගල මුක්ඛ මං ආරති විරති පාපා මජ්ජපානාච අපමාදෝච ධම්මේසු ඒකම් මංගල මොත්ත මංගාරෝච නිවාසෝච සම්තුට්ඨීච සතං කාලේන ධම්ම කරණං ඒතම් මංගල මුද්දමං කන්තිච හෝචස්සතා සමනානං ච කාලේන ධම්ම රාගස්ස අරිය ගච්ඡාන නිබ්බාන ගච්ඡ කිරියාච ඒතම් මංගල මුත්තමම් බුද්ධස්ස ලෝක ධම්මේ ඉතිත්තං යස්සන අශෝකං විරජං තේමං ඒතම් මංගල මුත්තමං ඒදාදිසාමි කත්වාන සබ්බත්තම පරාජිතා සබ්බත්ත සත්තිං ගච්ඡanti තං තේසං මංගල මුත්තමං ඥානීද භූතානි ගමාගතානි බුම්මානි වායානි බ්‍රහන්තලික්කේ රබ්බේව භූතා සුමනා භවන්තු අතෝ පිදක්කච්ච අස්මායි භූතානි කාමේත රබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝ ච අරන්තියේ බලින් තස්මාහිනේ රක්කත යංගෙන් ජීවිතං ඉදවා හුරං වා රග්ගේ සුවායං රතනං පනිහිතං නනෝ තමං අත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ ඒතේන ගච්ඡේන සුවද්දයෝ දුකයන් විරාගං අමතං පනිහිතං යදජ්ජකා සක්්‍ය මුනි නතේන ධම්මේන රමත්ති කිංචී ධම්පි ධම්මේ රත සතනං පණිතං ඒතේන සච්චේන සුවත්තියෝ යං බුද්ධ වෙට්ටෝ පරිවන්න යේසුචින් සමාධිමානන්තරිකඤ්ඤමා වූ සමාධිනාතේන සමෝන විජ්ජති ගම්පි ධම්මේ රතනං පණිතං ඒතේන සච්චේන සුවත්තියෝ ये पुग्गलाङ्गट्टगतम् भगत्ता जत्ता वियेतानि युगानि हन्ति ते दक्षिणेया सुगतस्य सावकायेते सुदिन्नानि ඉදං පෙගංගේ රතනං පනීතං ඒතේන රච්චේන සුවද්දයෝතු ඒ සුප්පයුත්තා මන බාදල්ලේන නික්කාමිනෝ තේපත්ති පත්තාං අමතං විකරිය ලබ්ධා මුදානි පුතින් බුඤ්ජමානා ඉදම් පිරංගේ රතනං ඒතේන රාජ්‍යේන සුවත්තියෝතු යතින්ද කීලෝ පටවින්දිතෝ සියා ජතුබ්බිවාතේ බිය සම්ප සතෝපමන් සප්පුරිසං වදාමි යෝ ආර්ය සත්‍යානි අවෙච්ච පස්සති ධම්පි සංගේ රතනං පනිතං ඒතේන සච්චේන සුවස්සියෝ යේ ආර්ය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි තේ හොන්ති පුසප්පමත්තානතේ භවං අට්ඨමං ආදියන්ත ඉදම්පි ගංගේ රතනං පනිතං ඒතේන රච්චේන සුවද්දයෝද රහවත්ව දස්වන සම්පදාය දයස්සුරම් සක්කාය දිට්ඨි විචිකිච්ඡි තංච සීලබ්බතං වාපි අදත්ති කිංචි චතුව පායේ හිත විප්පමුත්තෝ චාපිඨානං ඉදම්පි සංගේ රතනං පනිතං ඒතේන රච්චේන සුවද්දියෝතෝ කිංචාපි සෝකම්මං කරෝති කායේන වාචා උදසේත සාවා බබ්බෝතෝ තත්ත පටිච්චාදාය අබබ්බතා දිත්ත පදස්ස ඉදම්පිකංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවද්දි හෝතු අනප්පගුම්බේ අථා භුක්ති තබ්බේ පඨමස්මින් වින්නේ තතුපමන් ධම්ම වරං අදේශයි නිබ්බානගාමින් පරමං ඉදං පි බුද්දේ රතනං පනීතං ඒතේන වජ්ජේන රුවක්තියෝතු අරෝ අනඤ්ඤෝ අරදෝ අනුත්තරෝ ධම්ම වරං අදේශයි යම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තිෝ හීනං පුරාණං නවනත්ති සම්භවං විරද්ද චිත්තානායති තේ භවස්මින් තේ කීන බීජා විරුල්ලි නිබ්බාන්ති දීරා යථායම් පදීපෝ ඉදම්පි සංගේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්තිෝ යානීද බෝධානි සමාගතානි බුම්මානි වායානි වන්තලික්කේ තථාගතං දේව මනුස්ස බුද්ධානවත්තාම සුවත්තියෝතු යානීද භූතානි සමාගතානි භුම්මානි වායානිවන් තථාගතං දේව මනුද්ද පූජිතං ධම්මා නමස්සාව සුවත්තියෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලිග්ගේ දතාගතං දේව මනුද්ද පූජිත සංගන්නවස්සාම සුවත්තියෝතෝ කරණීය මත්ත කුසලේන යන්තං සම්තම් පදං අභිගමෙච්ච රග්ගෝ උජෝච සූජෝච සුවජෝ රස්ස මුදු සන්දුස්සකෝච කුබරෝච අස්වකිච්ඡෝච සල්ලහුක වුත්ති සම්තින්ද්‍රියෝච නිපකෝච නප්පගබ්බෝ කුලේසු නච බුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදේයෝ දුකිනෝ වා කෑමිනෝහන්තු ලබ්බේ භවන්තු දුකිතත්තායේකේ ජිපාන භූතත්ති තසාවා තාවරාවා අනවපේසාදී දාවායේ මජ්ජිමාරස්සරානුගතූලාදිත්තායේව නද්දිත්තායේච දූරේව සන්ති අවිදූරේ භූතාවා සම්භවේසී වාදබ්බේ භවන්තු දුක විදත්තාන කරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංජී ඥාරෝසනා පටිද සංඥා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡය මාතා යථානියං පුත්තං ආයුසායේක පුත්ත මනුරක්කේ වම්පි නබ්බ මානසම්භාවයේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසම්භාවයේ අපරිමාණං උද්ධං අදෝච අසම්බාධං අවේරං අපපද්දා දිට්ඨා ජරා නිදින්නෝ ආගයනෝ ආයාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් බ්‍රහ්මමේතං විහාරං හිතමා වූ දිට්ඨින් ච අනුපගම්ම සීල වාදස්සනේන සම්පන්නෝ කාමේසු වික්ඛයතේ නයිජාතු ගබ්බ වේයං ගුණ වේදීදීවං මේ පුතං ඒකං ගමයන් භගවා සාවත්තියං විරති දේතවනේ අනාථ ආරාමේ දේන කෝපන ගමයේන ගාවත්තියං අඤ්ඤතරෝ වික්ඛු අහිනා ගට්ඨෝ කාලගතෝ තී අතකෝ නම් බහුලා වික්ඛු තේනුපසංකමේ රූපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිපීදින්සු ඒකමන්තං නිපින්නාකෝ තේ භික්ඛු භගවන්තං ඒතදවෝ ජුං ඉදවන්තේ නාවත්තියං අඤ්ඤතරෝ භික්ඛු අහිනාදට්ඨෝ කාලකතෝ තීනානූනතෝ භික්ඛවේ චත්තාරි අයිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරිවතේ හිතෝ භික්ඛවේ භික්ඛු චත්තාරි අයිරාජ කුලානි මෙත්තේන චිත්තේන හරේය රහිතෝ භික්ඛවේ භික්ඛු අහිනා දට්ඨෝ කාලං කරේය කතමානි චත්තාරි අයිරාජ කුලානි විරූපක්ඛං අයිරාජ කුලං ඒරාපතං අයිරාජ කුලං පුරං චබ්බ්‍යා පුත්තං අහි රාජ කුලං ගන්නා ගෝතම කං අහි රාජ කුලං නහනෝන ගෝධික්කරේ චත්තාරි අහි රාජ කුලා නිමෙත්තේන චිත්තේන පරිගජේයි සෝ වික්කවේ වික්ඛු ඉමානි චත්තාරි අහි රාජ කුලානි මෙත්තේන චිත්තේන පරියනයි සෝ වික්කවේ වික්ඛු අහි දත්තෝ කාලං කරෙය්‍ය කතමානි දත්තානුජානාමි වික්කවේ ඉමානි දත්තානි අරිරාජ කුලානි මෙත්තේන සිත්තේන පරිතුං අත්ත කුද්ධියා අත්ත රක්කාය අත්ත පරිත්තායාති දමවෝච භගවා ඉදං වත්වා සුගතෝ තාපරං ඒතදවෝච සත්තා විරූපග්ගේ මේ මෙත්තං මෙත්තං ඒ රාපතේ මේ ජබ්ජා බුද්දේ මේ මෙත්තං මෙත්තං සංහා ගෝතමකේ හිත පාදකේ මේ මෙත්තං මෙත්තං දිපාදකේ මේ ගතුප්පදේ මේ මෙත්තං මෙත්තං බහුප්පදේ මේ මාමං අපාදකෝ ඉන්දී මාමං හින්සි දිපාදකෝ මාමං ගතුප්පදෝ ඉන්දී මාමං ඉන්දී බහුප්පදෝ නබ්බ සබ්බේ රත්තා සබ්බේ පානා සබ්බේ භූතා ජගේවලා සබ්බේ භද්‍රානි පත්වන්තු මා කංචි පාපමාගමාප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමානවන්තානි තිරින් සපානි අහිවිච්චිකා සතපදි උන්නානා භීකර භූමූසිකා කතාමේ කතා කාමේ පරිද්දා පටික්කමන්තු භූතානි රෝහන් නමෝ භගවතෝ නම් සත්තන්නං සම්මා සම්බුද්ධානාති ඒවම් මේ දුතං ඒකං ගමයන් භගවාගාවත්තියං විරති චේතවනේ අනාථ පින්ඩිකස්සනාගාමේ තබ්බකෝ භගවා වික්ඛු ආමන්තේති වික්ඛවෝති වදන්තේති තේ පච්චස්සෝසුම් භගවායේ තදවෝත මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තියාමාසේ විතාය භාවිතාය යානී කතාය වස්තු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකාදසානි සංසාපා කතමේකාගත සුඛං සුපති සුඛං පටිබුද්ධ දින පාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝති යම මනුස්සානම් දේවතා රක්ඛන්ති රාග්ග අභිවා විසං වා රක්ඛං වා කමසීතු වටං චිත්තං සමාධියති මුඛවන්නෝ අසම්මෝල්ලෝ කාලං කරෝති උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපදෝති මෙත්තාය භික්ඛවේ දේතෝ විමුක්තියාසේ විතාය භාවිතාය බහුලී සතාය යානි සතාය වත්තු කතාය අනොත් සම්පප්පිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ කාර්යසානි සංසාපාටි සංකාදී වෝච භගවාත්තමනාපේ වික්ඛු භගවතෝ භාවිතං අභිනන්දුති පෞතමක්කෝ භවති විප්පවුද්ධෝ සකාකරා බහුනං උපජීවාති ඕමිත්තානං යං යං ජනපදං යාති නිගමේ රාජධානියෝ සබ්බස්ස පූජිතෝති යෝනිත්තානන්න දූපතේ නාත්වදෝනාපකාන්ති නාති මඤ්ඤේති කත්තියෝ සබ්බේ අමිත්තේ තරති යෝනිත්තානන්න දූපතේ අකුද්දෝ නගරං ඒති සභාය කටිනම් දිතෝ ඥාතිනං උත්තමෝති යෝනිත්තානං දූපතේ සක්කත්වා සක්කතෝති ගරුෝති සකාරෝ අන්නකිත්ති බතෝති යෝනිත්තානං පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටිවන්දනං යතෝ කිත්තිංච පබ්බෝති හෝමිත්තානං අග්ගියතා පජ්ජලති දේවතාව විරෝධති විරියාජයිකෝ හෝති හෝමිත්තානං නතුපති ගාවෝ දත්ත පජායන්ති කෙත්තේ උත්තං විරුහති උත්තානම් පලමස්නාති හෝමිත්තානං නතුපති දරිතෝ පබ්බතාතෝ ආරුක්කාකෝ පතිතෝ නරෝ සුතෝ පතිත්තං ලබති විරෝල්හ මූල සන්දානං නිග්‍රෝධ මිවමාලිතෝ මිත්තානප්පදාති සෝ මිත්තානන්න දුපදී දේතයන් චක්කුමායක රාජා හරිස්සවන්නෝ පට විප්පවාසෝ දන්තම්මමස්සාමි හරිස්සවන්නම් පට විප්පවාසං අයජ්ජ පුත්තා විහරේ මුදිගතං ඒ බ්‍රාහ්මනා වේදකූ සබ්බදා ධම්මේ තේමේ නමෝ තේජමං පාලයන්තු නවත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ ඉමංසෝ පරිත්තං ගත්වා මෝරෝ දරති ඒතනා පේතයන් චක්කුමා ඒක රාජා හරිද්දවන්නෝ පදවිප්පවාසෝ තන්තං හරිද්දවන්නම් පටවිප්පවාසන්ට අච්ච බුද්ධා වියරේ මුරද්දින් ඒ බ්‍රාහ්මනා වේදකූ තබ්බ ධම්මේ තේ මේ නමෝ තේ ච මං පාලයන්තු නමස්තු බුද්ධා නමස්තු බෝධියා නමෝ විමුක්ඛාන නමෝ විමුක්ඛායි මං පරිත්තං ගත්වා මෝරෝ වාදම කප්පේ දේවම් මේ දුතං ඒකං තමයන් භගවනාමත්තියම් විරති චේතවනේ අනාද පින්ඩිකර්ණාරාමේ යේන කෝමල සමයේන ජන්තිමාදේව පුත්තෝ රාමුනා සුරින්දේන ගයිතෝති අතකෝ ජන්තිමාදේව පුත්තෝ භගවන්තං අනුස්සරමානෝ නායං වේලායං ඉමං ගාතං අභාදීනතේ නමෝතේ බුද්ධ විරත්තු විත් සමුත්තෝ සිකප්පදී සම්මාස පටිපන්නෝත්මි කර්මය සරණම් පාත අතකෝ භගවා යන්ති මන් දේව පුත්තං ආරබ්බරාහුං අකුලින්දං සාතය අජ්ජභාති සතාගතං අරහන්තං ජන්ති මාකරණං ගතෝ රාහු චන්දං බමුං චක්ඛෝ බුද්ධා ලෝකානුකම්පකාති අතකෝ රාහු අකුලින්දෝ ජන්ති මන් දේව පුත්තං මුංචිත්වා කර්මාන රූපෝ යේන වේපජිත්‍ය අකුලින්දෝ තේනුපසංකමේ සංගමිත්වා සංවිද්වා ලෝම අට්ඨජාතෝ ඒකමන්තං අට්ඨාදී ඒකමන්තං තිතංකෝ ආසුරින්දං වේපජිත්ති අසුරින්දෝ ගාතාය අජ්ජපාදී කින්නුනං කරමානෝ රාව ජන්තම්පමුංච දීකං එක්ක රූපෝ ආගම්ම කින්නු බීතෝ දිත්තදීති සත්තදාමේ ඵලේ මුද්දා ජීවන්තෝන සුඛං ලබේ බුද්ධ ගාතාභි ගීතෝ මේ නෝචේ මුංචේ යදන්දි මාහෝතියේ වම්මේ තං ඒකං සමයං භගවාගාවත්‍යං යදති චේතවනේ අනාථ බින්දිකස්ස රාමේ තේන කෝපන සමයේන සුරියෝදේ බුද්ධාරාමුණාතුරින්දේන ගයිතෝති යතකෝ සුරියෝ දේව පුත්තෝ භගවන්තං අනුස්සරමානෝ තායං වේලායන් ඉමං සාතං අබා නමෝ තේ බුද්ධ විරද්දු විප්පමුත්තාදි සබ්බදී රම්බාද පටිපන්නෝත්මේ රත්මේ සරණම් භවාදී යතකෝ භගවාසුරියන් දේව පුත්තං ආරබ්ධ जरावीरकालकङ्गरान्तान्दुर्यो धनगतो राहुदुर्यं पमुञ्च गु बुद्धालोपानु यो अन्धकारे रमजीपदं गरो वेणो जनो मण्डली उगते जो मा राहु गिरीचरङ्गन्तरिक्षेप च मम राहुपमुञ्च අතකෝ රාහු අසුරින්දෝ සුරියන් දේව බුද්ධං මුංජිත්වා ධර්මාන රූපෝ හේන වේපජිත්‍ය අසුරින්දෝ තේන උපසං කමි උපසං සංවිග්ගෝ ලෝමාට්ඨ ජාතෝ ඒකමන්තං අට්ඨාදී ඒකමන්තං තිතාකෝ රාහුං අසුරින්දං වේපජිත්‍ය අසුරින්දෝ ගාතාය අජ්ජපාදේ වින්නුරන්තරමානෝ රාහු සුරියම් පමුංජ දීලං එක්ක රූපෝ ආගම්ම කින්නු බීකෝ සත්තදා වේ බලේ මුද්දා ජීවන් දෝන දුක්ඛං ලබ්බේ බුද්ධ ගාථා විරිතෝ මේ නොතේ මුංජේ සූර්යාති මමේ විතං ඒකං සමයං භගවා දාවත්‍යං විරජේතමනේ අනාථ බින්දිකස්ස රාමේ తත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේති වික්ඛෝති බදන්තේති දේ භික්ඛු භගවතෝ පච්චා දෝසුම් භගවා ඒතකෝ ජය දුත පුබ්බං යම් භික්කවේ දේවාසුර සංඝා මොනමෝ බබ්බුල්ලෝති යතකෝ භික්කවේ තත්කෝ දේවානමින්දෝ දේවේ තාවකින් දේයාමන් දේවී සජේ මාරිසා දේවානං ගංගාමකතානං උප්පජ්ජේය භයං වාචම් පිටත්තං වා මනේව තන්මින් සමේන යග්ගං උල්ලෝකේයාතරහං ඉමෝද යග්ගං උල්ලෝකේතං යම් භවිස්සති වාචම් පිටත්තං වා ලෝමහන්තෝ වාසෝ පහීස්සති නොචේමේ මේ දජග්ගං උල්ලෝකේ යාතාස පජාපතිස්ස දේවරාජස්ස දජග්ගං ලෝකේ යත පජාපතිස්සයෝ දේවරාජස්ස දජග්ගං උල්ලෝකේ තයම් භවිස්සති භං වාචම් විදත්තං වාලෝ මහන්තෝ වාසෝ පහිස්සති නොචේ පජාපතිස්ස දේවරාජස්ස දජත්තං උල්ලෝකේයාත අතවරුණස්ස දේවරාජස්ස දජග්ගං උල්ලෝකේයාත වරුණස්සයෝ දේවරාජස්ස දජග්ගං උල්ලෝකේතං යම් භවිස්සති භයං මා ජම්පිතස්සං වා ලෝමහන්සෝ ආදෝ පරිස්සති නොචේ වරුණස්ස දේවරාජස්ස දජග්ගං උල්ලෝකේයාත අතීසානස්ස දේවරාජස්ස දජග්ගං උල්ලෝකේයාත ඊසානස්සයෝ දේවරාජස්ස දජග්ගං උල්ලෝකේකයම් භවිස්සති භයංවා ो मान्दो मादो बहिषति नो चे वरुणार्थदेवराजस् दजार्थमुल्लोके यात् रथैतानर्थदेवराजस् दजार्थमुल्लोकैयात् ईशानत्रैवो देवराजद्वसजक्रम् उल्लोकयतयम् भविष्यति भ्रमवा लोकान्तो वासोपयीषतीदम् गोपनभिष्कवे दत्तवा देवानमिन्दद्वसजक्रम् उल्लोकयतम् मयापतिष्णवा देवराजद्वसजक्रम् वरुणस्तवा देवराजद्वसजक्रम् उल्लोकयतम् ईशानस्तवा देवराजद्वसजक्रम् उल्लोकयतयम् भविष्यति वयम् वा ධම්මෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝ යේති ධම්මං ඊමෝ භික්ඛවේ අනුස්සනතායම් භවිස්සති ධම්මා ධම්මිදත්තං වා ලෝභං සෝභහේ සතිනෝචේ ධම්මං අනුස්සරේයාත රතනංගං අනුස්සරේයාත දුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ දුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ දාමේති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යති සංජාත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුක්ඛලායේක භගවතෝ ආවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ ධක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං ලෝකස්සාති සංඝං යෝ භික්ඛවේ අනුත්තරතං යම් භවිස්සති භයං වාජම් විතත්තං වහලෝ මාංසෝ වාසෝ පරිස්සති දං කිස්සේතු අරහං සම්මා සම්බුද්ධෝ විතරාගෝ විතදෝසෝ විතමෝ අභීර්වච්ඡාමි අනුද්‍රාසය අපලායේ දේතමෝච වනවායි සංවක්කාදු ගතෝ තහපරන්නේ තදෝච සත්තා අරඤ්ඤේ රුක්ක මූලේ වාසුඤ්ඤාකාරේ වික්කමෝ අනුස්සරේත සම්බුද්ධං බයං දුම්මාදනෝ සියානෝ චේ බුද්ධං සරේයාස ලෝක දෙත්තං තදම්මං සරේයාත නියානිකං සුදේසිතං නොචේ ධම්මං සරේයාත නියානිකං සුදේසිතං අත සංඝං සරේයාත පුඤ්ඤක්කේතං අනුත්තරං ඒවං බුද්ධං ධම්මං සමන්තානං ධම්මං සංඝං ච වික්ඛෝ අයං වා ධම්පි සත්තං වා අංසෝ නයස්සදීති එවම් මේ රුතං ඒකං ගමයම් භගවහ මාතිරේ විරති වේගවනේ සලංගත නිවාපේ තේන කෝ පරණමේ ඒවාස්මා මහා කස්සකෝ දියදියාවාදිකෝ දුක්ඛිතෝ බාල්ල කිලානෝ අතකෝ භගවා කායන්න ගමයන් පරිදල්ලානා වුට්ඨිතෝ ඒනායස්මා මහා කස්සකෝ තේන සුඛං කවිපතං කමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිදීදී නිසජ්ජකෝ භගවායස්මන් සම්මා කර්තවං හේතදවෝචයති දේකත්තව කමනීයං කච්චි ආපනීයං පච්චි දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්ති පටික්කමෝ ගානම් පඤ්ඤායතිනෝ අභික්කමෝ තීන මේ භන්තේ ගමනේ යන්න ආපනීයං පාල්ලාමේ දුක්ඛා වේදනා අභික්කමන්තිනෝ පටික්කමන්ති අභික්කමෝ ගානම් පඤ්ඤායතිනෝ අභික්කමෝ තීනත්ති මේ කත්තව බොජ්ජංගා මයා කම්ම දක්ඛා කාමාවිතා බහුලී කතා විඤ්ඤායවා සම්පෝදාය නිබ්බානාය වං වත්තන්ති අතමේ දත්ත ගති සම්බොජ්ජංගෝ භෝවස්සමයා ධම්මදක්ඛාතෝ වහිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ධම්මවිචේ සම්බොජ්ජංගෝ භෝවස්සමයා ධම්මදක්ඛාතෝ වහිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම්බොජ්ජංගෝ භෝවස්සමයා ධම්මදක්ඛාතෝ වහිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සීටි සම්බොජ්ජංගෝ භෝවස්සමයා ධම්මදක්ඛාතෝ දක්කාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්වත්තති පස්සද්ධි සම්බොජ්ජංගෝ කෝකත්තම මායා සම්මදක්කාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්වත්තති සමාධි සම්බොජ්ජංගෝ කෝකත්තම මායා සම්මදක්කාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්වත්තති උපේක්ඛා සම්බොජ්ජංගෝ කෝකත්තම මායා සම්මදක්කාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවද්දති මේ කෝගස්සව සත්ත පුජ්ජංගා මයා සම්මදක්ඛා සාභාවිතා බහුලේ කතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බාන සංවත්තාති රක්ඛ භගව පුජ්ජංගා රක්ඛ සුගත පුජ්ජංගා තීද මොච භගවාත්මනෝ ආයස්මා මාකස්සෝ භගවතෝ බාධිතං අපිනන්දි උත්තාය ජායස්මා මාකස්සෝ ධම්මා බාගතකා පහිනෝ ජායස්මකෝ මහා කස්සපස්සකෝ ආබාධෝ අහෝසි තේති ධම්මේ විසං ඒකං සමයං භගවා ආජලයේ විරති වේලුවනේ කාන්දගනිමාපේන කෝපන සමයනායත්මා මහා මුක්දල්ලානෝ විජ්ජතෝතේ වබ්බතේ විරති ආභාජිකෝ දුක්ඛිතෝ බාල්ල කිල්නෝ අතකෝ භගවා සායන්න සමයං පටිසල්ලානා උත්තිතෝ ඒනායත්මා මහා මුක්දල්ලානෝ තේන උපසංගමේ උපසංගමිත්වා මඤ්ඤත්තේ ආසනේ නිදීදී නිකජ්ජ කෝ භගවා ආත්මං මහා මුක්දල්ලානං හේතතෝච කච්චිතේ මොග්ගල්ලාන ගමනියං කච්චි ආපනේයං කච්චි දුක්ඛා වේදනා පටිච්චමනෝන්ති නෝවික්කමන්ති පටිච්චමෝ ගානම් පඤ්ඤායති නෝවික්කමෝ තේන මේ බන්දේ ගමනියං ආපනේයං බාල්වා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නෝ පටිච්චමන්ති අභික්කමෝ ගානම් පඤ්ඤායති නෝ පටිච්චමෝ තේ කච්චි මේ මොග්ගල්ලාන බොජ්ජං ගාමනාගම්ම දක්ඛා කාමාවිතා බහුලේකතා භිඤ්ඤාය සම්බෝධාය නිබ්බාන අනුවත්තන්ති ගතමේ දත්ත සති සම්බොජ්ජංගෝ පොමුක්ඛල්ලානෝ යාවම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්මස්සති ධම්මවිචේ සම්බොජ්ජංගෝ පොමුක්ඛල්ලානෝ මයාවම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්මස්සති විරිය සම්බොජ්ජංගෝ පොමුක්ඛල්ලානෝ මයාවම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්මස්සති සීති සම්බොජ්ජංගෝ පොමුක්ඛල්ලානෝ මයාවම්ම දක්ඛාතෝ සක්කාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පස්සද්දි සම්බොජ්ජංගෝ කෝපං කල්ලාන නාගම්ම සක්කාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත සමාධි සම්බොජ්ජංගෝ කෝමොග්ගල්ලාන නාගම්ම සක්කාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත වේකානම් බොජ්ජංගෝ කෝමොග්ගල්ලාන නාගම්ම සක්කාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිරෝධාය නිබ්බානාය සංවත්තති මේකෝ මොක්ඛල්ලාන රද්ද පොච්චංගාමය අකම්ම කක්කාතා භාවිතා බහුලී කතා විඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තාති රද්ද මග පොච්චංගා රද්ද සුගත පොච්චංගා දීග මොච භගවාත්තමනාය අස්මා මහා මොක්ඛල්ලානෝ භගවතෝ භාවිතං අභිනන්දේ උට්ඨාය සායස්මා මහා මොක්ඛල්ලානෝ සම්මා ආබාධ සතා බහිනෝ ජායස්මතෝ මහා මොක්ඛල්ලානෝ නානත්තසෝ ආබාධෝ අහෝසීති වම්මේ සුතං ඒකං සමයම් භගවානාදකහි පරන්දක නිමාපේතේන කෝපන සමයේන භගවාපාදිකෝති දුක්ඛිතෝ බාල්ලකිලානෝ අතකෝ ආයස්මා මහතුන්දෝ නායම්න සමයම් පටිසල්ලානා උට්ඨිකෝ ඒන භගවාදේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නං කෝ ආයස්මන්තං මහතුන් ධම්මගවා තද හෝජපටි බන්තු සංචුන්ද මුජ්ජංගාදී රත්තිමේ වන්දේ මුජ්ජංගා භගවතා ධම්මදක්ඛාතා භාවිතා බහුලී කතා විඤ්ඤාය සම්බෝධාය නිප්පානාය සම්මත්තං සී කතමේ සත්ත සරිරං මුජ්ජංගෝ ගෝමන්තේ භගවතා ධම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිප්පානාය සම්වත්තති ධම්මවිදේ සම්බොජ්ජංගෝ ගෝමන්තේ භගවතා ධම්මදක්ඛාතෝ භාවිතෝ බහුලී කතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිප්පානාය සංවත්ත सति वीर्यकम् भोज्यङ्को भन्ते भगवता सम्मदस्ताको वायुको बहुलीकतो अभिन्नाय सम्बोधाय निब्बानाय संवर्तति पीडितम् भोज्यङ्को भन्ते भगवता सम्मदस्तातो वायुको बहुलीकतो अभिन्नाय सम्बोधाय निब्बानतो अभिन्नाय सम्बोधाय निब्बानाय संवर्तति ममादिदम् भोज्यङ्को भन्ते भगवता सम्मदस्तातो वायुको बहुलीकतो अभिन्नाय सम्बोधाय निब्बानाय සම්බුද්ධිත්වා සම්බොජ්ජංගෝ කෝවන්තේ භගවතා සම්මදක්කාතෝ වාහිතෝ වරුලිකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති මේ කෝවන්තේ රත්බොජ්ජංගා භගවතා සම්මදක්කාතා වාහිතා බහුලිකතා අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තා තීරග්ගතුන්ද බොජ්ජංගා රග්ගතුන්ද බොජ්ජංගා තීතමෝචායත්මා මහතුන්දෝ සමදුඤ්ඤෝ වත්තා උත්තාහිත භගවා ධම්මා ආපාදාගත බහිනෝච භගවතෝ ආපාදෝ අවෝරීති එවම් මේ උදං ඒකං ගමයන් භගවාදාවත්‍යං වෙරේචේතවනේනාත පින්ඩිකස්සන ආරාමේ කේනකෝ වන සමේනායත්මා ගිරිමානන්දෝ ආපාදිකෝ හෝති දුක්ඛිතෝ මාල්ලහිලානෝ අතකෝ ආයත්මා ආනන්දෝ එන භගවා තේනුපසංගමේ පසංගමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීති ඒකමන්තං නිසින්නෝ කෝ ආයත්මා ආනන්දෝ භගවන්තං ඒතදෝ ච ආයස්මාමන්තේ ගිරිමානන්දෝ ආවාදිකෝ දුක්ඛිතෝ බාලවිලානෝ සාදුමන්තේ භගවායන ආත්මා ගිරිමානන්දෝ දේනුපසං අමතු අනුකම්පං උපාදාය භජේ කෝතුං ආනන්ද ගිරිමානන්දත් බික්ඛුනෝ උපසං කමිත්වා ප්‍රඥා වාගයා දේනානං ගෝමනේ තං විජ්ජතියං ගිරිමානන්දත් බික්ඛුනෝ සංඥා සුත්වාදෝ ආබාධෝ දානෝ පටිපස්සම් වේය රතමේ ආදාස අනිත්‍ය සංඥා රත් සංඥා සුභ සංඥා තීනම සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකයන් නිරත සංඥා සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා ආනාපාන සතිගත මාදානන්ද අනිත්‍ය සංඥා ඉදානන්ද බික්ඛු අරඤ්ඤගතෝ ආරුක්ක මූලගතෝ ආහුඤ්ඤාකාරගතෝ වා ප්‍රතිපරිණංජකති රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡං තේති මේසු පංච සුපාදානක්ඛන්දේසු අනිච්ඡානුපස්සේ විහෙරති අයං උච්චකානන්ද අනිච්ඡ සංඥා සමාජානන්ද අනිච්ඡ සංඥා ඉදානන්ද බික්ඛු අරඤ්ඤ ගතෝ ආරුක්ක මූල ගතෝ ආදුඤ්ඤාකාර ගතෝ ආයිති පරිසංචික දෙකකුම් අනත්තා රූපං අනත්තා හෝතං අනත්තා සද්ධා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රස අනත්තා කායෝ අනත්තා පුට්ඨබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා ආති ඉති මේ දුකෝ අජ්ජාතික මායරේසු ආයතනේසු ආනාපාන අනත්තානුපද්දී විරජායං උච්චතානන්ද අක්ඛනඤ්ඤාගත මාචානන්ද සුපසඤ්ඤා ඉදානන්ද වික්කුම්මේව කායං උද්ධම්පාද කලාදෝ කේස මත්තකාසක පරියන්තං පූරන්නාන අපකාරං රසිකිනෝ පච්ච වෙක්කති අත්ථි රස්මින් කායේ කේසාලෝ මානකාදන්තා පචෝමන්සං නහාරු අට්ටි යටි මිඤ්ඤාවක්ඛං හදයන් යකනං කිලෝමකම් පිය කම්පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරේ සම්පේත්තං ධම්මං බුබ්බෝලෝ හිතං සේතෝ මේතෝ වස්සවසා කේලෝ සින්දානිකානතිකා මුත්තං සීති මස්මින් කායේ අසුවාරුපත් දේවියරදී සංඥාං උච්චතානන්ද පතමාජානන්ද ආදීනව සංඥා හිතානන්ද වික්ඛු අරඤ්ඤගතෝ ආරුක්ඛ මූලගතෝ ආශුඤ්ඤාකාරගතෝ ආයිති පරිසංචික්කති බහුරුක්ඛෝ කෝයං කායෝ බහුවාදීනෝ ඉතිමස්මින් කායේ විවිධාපාදා උපජ්ජන්ති වේදේනං ගබ්බරෝගෝ දෝතරෝගෝ ගානරෝගෝ ජීවාරෝගෝ කායරෝගෝ වේදරෝගෝ කන්නරෝගෝ මුඛරෝගෝ නන්දරෝගෝ කාසෝ දාසෝ විනාසෝ දමෝජරෝගෝ චිරෝගෝ මුත්තා පක්ඛන්ති කාසූලා විභූති කා කුට්ටංගන්නෝ කිරාතෝ රෝතෝ අපමාරෝ දද්දු කන්දු කච්චුරක සාවිතත්තිකාලෝ හිතමිත්තං මතුවේ හෝ අංකා පිලකා භගන් බලා විද්දන මුත්තානා බාගා ධම්මන මුත්තානා බාදා වාතන මුත්තානා බාගා රන්නිපාටිකා බාදා උසුපරිණාමජානා බාදා විදම පරිහාරජා ආපාදාෝපත්තමිකාපාදා කම්මවිපාකජාපාදා දීතං උන්නං දිගච්ඡා විපාකා උච්චාරෝපස්සාවෝ තීති මම්මේ කායේ ආදීනානුපස්සේ විහෙරති අයං උච්චකානන්දාදී නමසඤ්ඤා කතමාජානන්ද පාන සංඥායිදානන්ද වික්ඛූපන්නං කාමවිතක්කං ආදිවාදේති භජාති විනෝදේති ඥාන්ති කරෝති ලම්භාවං ගමේති උප්පන්නං ඥාපාද විතක්කං ආදිවාදේති භජාති විනෝදේති ඥාන්ති කරෝති අනුභාවං ගමේති උප්පන්නං වේන්දා විතක්කන් ආදි වාදේති පජාති විනෝදේති මන්තිකරෝති අමාවං ගමේති උප්පන් උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදි වාදේති පජාති විනෝදේති මන්තිකරෝති අනපාවං ගමේති අයං උච්චදානන්ද පහාන සංඥා කතමාජානන්ද විරාග සංඥා විදාරන්ද බික්ඛු අරඤ්ඤගතෝ ආරුක්ක මූලගතෝ ආඥාකාරගතෝ වා ඉති පරිණංජික්ඛතේ සංගන්තං ඒතං පනිතය විදං දබ්බ සංකාරගමතෝ සම්පෝ පරිපරි නිස්සග්ගෝ දන්නක්ඛයෝ විරාගෝ නිබ්බානාන්තියං උච්චකානන්ද විරාග සංඥා කතමාජානන්ද නිරෝධ සංඥා ඊදානන්ද බික්ඛු අනඤ්ඤගතෝ ආනුත්තමූලගතෝ වා පුඤ්ඤාගාරගතෝ ආයිතිගරි සංචික්කතේ තං සංසං ඒතං පණිකං යදිගං සබ්බ සංකාර සමතෝ සම්පූපති පරිනිස්සද්දෝ තන්නක්ඛයෝ නිරෝධෝ නිබ්බානාන්තියං උච්චකානන්ද නිරෝධ සංඥා කතමාජානන්ද සබ්බ ලෝකේ අනුභත සංඥා ඊදානන්ද බික්ඛු ඒ ලෝකේ උපායුපාදානා චේතසෝ අදිස්ථානා බිනිවේසානුත අස්සසති සතෝ පස්සසති දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති සබ්බකාය පරිසංවේදී අස්සසිස්සාමීති දික්ඛති සබ්බකාය පරිසංවේදී පස්සසිස්සාමීති දික්ඛති පස්සම් භයං කාය රක්ඛාරං අස්සසිස්සාමීති දික්ඛති පස්සම් භයං කාය සංකාරං පස්සේක්ඛාමේති වික්ඛති හේවේති පරිදං වේති අත්ථේක්ඛාමේති වික්ඛති හේවේති පරිදං වේති පස්සේක්ඛාමේති වික්ඛති දුක පරිදං වේති අත්ථේක්ඛාමේති වික්ඛති දුක පරිදං වේති පස්සේක්ඛාමේති වික්ඛති චිත්තංකාර පරිදං වේති අත්ථේක්ඛාමේති වික්ඛති චිත්තංකාර පරිදං වේති පස්සේක්ඛාමේති වික්ඛති සම්පයං චිත්ත සංකාරං අත්ථේක්ඛාමේති වික්ඛති වස්සම් භයං චිත්ත සංකාරං පස්සේක්ඛාමේති වික්ඛති චිත්ත පරිදං වේති අත්ථේක්ඛාමේති වික්ඛති තේ චිත්ත පරිසංවේදී වත්න දිස්සාමේති වික්කති අභිප්‍රමෝදයන් චිත්තං වත්න දිස්සාමේති වික්කති අභිප්‍රමෝදයන් චිත්තං වත්න දිස්සාමේති වික්කති සමාදාන චිත්තං අසදිස්සාමේති වික්කති සමාදාන චිත්තං වත්න දිස්සාමේති වික්කති විමෝචයන් චිත්තං අසදිස්සාමේති වික්කති විමෝචයන් චිත්තං වත්න දිස්සාමේති වික්කති අනිච්චානිපස්සේ අසදිස්සාමේති වික්කති අනිච්චානුපස්සේ වත්න දිස්සාමේති වික්කති විරාගානුපස්සේ අසදිස්සාමේති ඉති විච්ඡතේ විරාගානුපස්සේ පස්සදිස්සාමීති විච්ඡතේ නිරෝධානුපස්සේ අත්ථිස්සාමීති විච්ඡතේ නිරෝධානුපස්සේ පස්සදිස්සාමීති විච්ඡතේ බණනිස්සග්ගානුපස්සේ අත්ථිස්සාමීති විච්ඡතේ බණනිස්සග්ගානුපස්සේ පස්සදිස්සාමීති විච්ඡතේ අනුමුච්චතානන්ද ආනාපාන සති රජේ කෝතං ආනන්ද ගිරිමානන්ද රත්වික්කුණෝ උපදාන් කමිස්වායි මාදන් ප්‍රඥා භාවේ ආදී දානං කෝපනේතං විජ්ජතියං ගිරිමානන්දස්ස වික්කුණෝ මාදන් ප්‍රඥා සුත්වාහෝ नदो पटिपानन्दो वरोतरङ्गि माधर्मञ्ज उग्रहे स्वा एनायात्मा गिरिमानन्दो तेन पदाङ्गमि पराङ्गमि त्वात्मतो गिरिमानन्द द्वयमाधर्मञ्ज्ञा अथ गो आत्मतो गिरिमानन्द जयमाधरञ्जुस्तादो तानसो पटिपा उट्टायितात्मा गिरिमानन्दोतम्मा කතාපයිනෝ ජපනායත්මතෝ ගිරිමානන්දස්සතෝ ආබාධෝ අහෝදීති අම්මේ දුකං ඒකං සමයං භගවාන් ආජගයේ විරතිති කිරිමින් පර්වතේ ධර්මතෝ භගවා වික්ඛු මාමන්තේති වික්ඛවෝති බදන්තේ තේ වික්ඛු භගවතෝ වද්දාසෝසුම් භගවා ඒතදවෝච වද්දසනෝ දුම්මේ වික්ඛවේ තං වේ භාරම් පබ්බදාම්ති එවම් බන්දේ තස්සරිගෝ භික්ඛවේ වේ වස්ස කම්පතප්ප අඤ්ඤා පඤ්ඤාත්තේ පගතනෝ තුම්මේ භික්ඛවේ තම් පණ්ඩවම් පබ්බතං තේවම් බන්තේ කප්පවිකෝ භික්ඛවේ වණ්ඩවස්ස කම්පතප්ප අඤ්ඤා සමඤ්ඤා අහෝ වස්සතනෝ තුම්මේ භික්ඛවේ තං වේකුල්ලම් පබ්බතං තේවම් බන්තේ තත්ත්‍රිකෝ භික්ඛවේ වේකුල්ලස්ස පබ්බතප්ප අඤ්ඤා සමඤ්ඤා අහෝ තේ අඤ්ඤා පඤ්ඤාත්තේ පගතනෝ තුම්මේ භික්ඛවේ තං කිච්ච කූටම් පබ්බතං තේවම් බන්තේ තත්ත්‍රිකෝ භික්ඛවේ කිච්ච කූටස්ස පබ්බතඥාව සමඥා හෝති අඤ්ඤහ පඤ්ඤාති වර්ධතනෝ තුම්මේ භික්ඛවේ මං ඉසිකිලින් පබ්බතාන්තේ එවං මන්තේ මස්සරිකෝ භික්ඛවේ ඉසිකිලිස පබ්බකස්සේ භාව සමඥා හෝති ඒකා පඤ්ඤාති භූත පුබ්බං භික්ඛවේ පංච පච්චේක බුද්ධ සතාමි මත්මින් ඉසිකිලිස්මින් පබ්බතේ නිරනිවාසිනෝ අහේසුං යේ මං තේ මං පබ්බතං පරිසන්දා දිස්සන්ති පවිත්තාන දිස්සන්ති සම්පා කමේන මනුස්සා දිස්සාය වාන්තු අයං පබ්බතෝ ඉමේ ඉසිකිලිස ඉසිකිලිස විස්සේව සමඤ්ඤා උදපාදිය ආදික්ඛාය වික්ඛවේ පච්චේක බුද්ධානං නාමානි වික්ඛේකාය වික්ඛවේ පච්චේක බුද්ධානං නාමානි දේසිකාය වික්ඛවේ පච්චේක බුද්ධානං නාමානි අන්තුනාට සාදුකම් මහරි කරවද භාවිස්සාමි තී එවම් බන්දේ විකෝතේ වික්ඛු භගවතෝ පච්චස්සෝ සම්බගවායේ තදෝ හරිස්සෝ නාම වික්ඛවේ පච්චේක සම්බුද්ධෝ මස්මින් ඉතිරෙමින් පප්පතේ ජින නිවාසී යෝනි උපරිත්තෝ නාම වික්ඛවේ පච්චේක සම්බුද්ධෝ මස්මින් ඉතිරෙමින් පප්පතේ ජින නිවාසී යෝති සතරදකේ නාම වික්ඛවේ පච්චේක සම්බුද්ධෝ මස්මින් ඉතිරෙමින් පප්පතේ ජින නිවාසී යෝති යගස්මේ නාම වික්ඛවේ පච්චේක සම්බුද්ධෝ මස්මින් ඉතිරෙමින් ධම්මේ පබ්බතේ ගිරණිවාසයහාසි සුදස්සනෝ නාම් විච්ඡවේ පච්චේක සම්බුද්ධෝ ඉමත්මින් ඉදිකිරින්මින් පබ්බතේ ගිරණිවාසයහාසි පියදස්මේ නාම විච්ඡවේ පච්චේක සම්බුද්ධෝ ඉමත්මින් ඉදිකිරින්මින් පබ්බතේ ගිරණිවාසයහාසි ගන්ධාරෝ නාම් විච්ඡවේ පච්චේක සම්බුද්ධෝ ඉමත්මින් ඉදිකිරින්මින් පබ්බතේ ගිරණිවාසයහාසි චින්තෝලෝ නාම විච්ඡවේ පච්චේක සම්බුද්ධෝ ඉමත්මින් ඉදිකිරින්මින් පබ්බතේ ගිරණිවාසයහාසි පින්නෝලෝ නාම විච්ඡවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් හිතකිලෙස්මින් පබ්බතේ නිවාසයෝති බික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් හිතකිලෙස්මින් පබ්බතේ දින නිවාසයෝති නීතෝ නාම බික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් හිතකිලෙස්මින් පබ්බතේ දින නිවාසයෝති අසෝ නාම බික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් හිතකිලෙස්මින් පබ්බතේ දින නිවාසයෝති උතමා නාම බික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් හිතකිලෙස්මින් පබ්බතේ දින නිවාසයෝති භාවදත්තෝ නාම බික්කවේ අච්චේකනම් බුද්ධෝ ඉමස්මින් ඉසිගිරිස්මින් පබ්බතේ චිරනිවාසියෝනි ඊරත් සාරාණීකා නිරාසා පච්චේක මේ වජ්ජලමුන් සුබෝධින් ඒකං විසල්ලානං නරුත්තමානං නාමාධිමේ චිත්ත යතෝ අරිට්ඨෝ උපරිට්ඨෝ දගති කීයතස්සේ සුදස්සනෝ පියදස්සේක ගණ්ඩාරෝ බින්දෝලෝ උපාසබෝජ නීතෝ තතෝ සුතවා භාවිතන්තෝ සුම්භෝරුපෝ මේ තුලෝ අට්ඨමෝච අතක්තු මේ ගෝ අනීගෝ සුදාටෝ පච්චේක බුද්ධාමවනෙත්ති කීනා හිංගෝච හිංගෝච මහානු දේජාලිනෝ මුනිනෝ අට්ඨගෝච අතගෝසලෝ බුද්ධෝ අතෝ උපනේමිසෝ නේමිසෝ දන්ත චිත්තෝ රජ්ජෝ දසෝ විරජෝ පන්දිහෝච කාලෝපකාලා විජිතෝ ජිතෝ අංගෝජ අංගෝජ බංගෝජ ගුතිජ්ජිතෝජ පස්සේ ජයේ උපදින් දුක්ඛ මූලං අපරාජිතෝ මාර බලං වජේති සත්තා පවත්තා සරබං ගෝලෝමං සුච්ඡංග මායෝ අසිතෝ නසවෝ මනෝමයෝ මානච්චි දෝච බන්ධුමා කදාදි මුත්තෝ විමලෝච े तुम्बरा අරියෝ माताङ्गोर्यो तस्तुतोऽतकामभ्यो මංගලෝ मङ्गलो दाभिोके मा वितो जल දුරන්නයෝ ගංගෝ අතෝපි උච්චයෝ අපරෝ මුනි රයිහෝ අනෝමනිත්තමෝ ආනන්ද නන්දෝ උපනන්දෝ ද්වාදස භාරද්වාජෝ අන්තිමේ සදාරි බෝධි මහානාමෝ අතෝපි උත්තරෝ ගේදී දෙකේ උන්දරෝ පාරද්වාජෝ විස්සෝපදේතුවා භවබන්දනාච්චිදා උපදීදරේ තණ්හාච්ඡිදෝච හීදරේ බුද්ධෝ මංගලෝ විතරාගෝ උසභාස්තදාජාලේ නිදුක්ඛමෝ යන්තං පදං අජ්ජ ගමෝපනීතෝ උපාසතා සුන්දරා සච්චනාමෝ එතේන ගච්ඡ වජ්ජේන දුක්ඛ භය රෝගා උපා නමෙන් පුදේ නේ උපකාමා ය ආබිඤ්ඤාය සං බෝදා සනා මච සාභික්කවේ මජ්ජිමා පටිපදා තථාගතේන අභිසං බුද්ධ චක්කෝ කරණේ ඥාන කරණේ උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ආයමේව හරියෝ සංගීකෝ මග්ගෝ සේයති දං සංමාදිත්‍ති සංමා සංකප්පෝ සංමා වාචා සංමා කම්මං සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කෝසා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසංබුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සංබෝධාය නිබ්බානාය සංවත්තති ඉදං කෝපන භික්කවේ දුක්ඛං හරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණං පි දුක්ඛං අප්පියේහි සංපයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යං පිත්තං නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංචුපාදානක්ඛං දා දුක්ඛා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පොළෝ භවිකානං දි รา ග සාගතා తాත්‍ර తాත්‍රා බිනං දිනේ සේයති තං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං यो तास्सायेव तान्नाय अशेषविरागनिरोधो चागो पतिनिसगो मुत्तियानालयो ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පාටිපදාරිය සත්‍යං ආයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මං සම්මා ආදීවෝ සම්මා වායාමෝ සම්මා සතිී සම්මා සමාධි ඉදං දුක්ඛං හරිය සත්‍යං තිමේ භික්ඛවේ පුබ්බේ අනනොස්සුතේසෝ බුද්ධං වේසෝ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදී තං කෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයං පිමේ භික්ඛවේ පුබ්බේ අනනොස්සුතේ සෝදාං මේ සෝතක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං කෝපන තං කෝපනිදං දුක්ඛං අරිය භාත්තං පරිඤ්ඤාතං තිමේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේ ධම්මේ සෝ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං දුක්ඛ සමුදයං ආරිය සත්‍යං තිමේ භික්ඛවේ පුබ්බේ ආනනෝසුතේසු ධම්මේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කෝපනිදං දුක්ඛ සමුදයං හරිය සත්‍යං පහතබ්බං පිමේ භික්කවේ පුබ්බේ අනනුසුතේ සෝදාං මේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහිනං තිමේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේ සුදං මේ සෝ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං තිමේ භික්ඛවේ පුබ්බේ අනනෝසුතේ සුදාං මේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි සංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බං පිමේ භික්ඛවේ පුබ්බේ අනනෝසුතේ හෝදාං මේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝපනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චි කතං තිමේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේ සෝදාං මේ අක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සච්ඡංති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේ සෝදාං මේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි නිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං භාවේ තබ්බං තිමේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේ සෝදාං මේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝපනිදං දුක්ඛ නිරෝධගාමිනී පටි අරිය සත්‍යං භාවිතං පිමේ භික්කවේ පුබ්බේ අනනුස්සුතේ සෝතං වේ සෝ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි यावकीवान्त मे भिक्कवे मे सोचातोसो आर्यसाच्ये सोऽवाङ्ति पारिवाट्टाङ् द्वादशाकारण्यता भो ඥානදස්සනං සුවිසුත්තං ආහෝසි නේවතාවහං භික්කවේ සදේවකේ ලෝකේ සමාරේ සබ්‍රාක්මකේ සස්සමනක් බ්‍රාක්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බුද්ධි අபிසංබුද්ධෝ පච්චංයාසින් යතෝ ච කෝමේ භික්ඛවේ මේ සුචතෝ ආරිය සත්‍යේ एवं त्रिपरिवर्तं द्वादशाकारं यथा भूतं ज्ञानदर्शनम् सुविशुद्धाङ्गहोसि අතං භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්බක්මකේ සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත් උත්තරං සංවා සංබෝධින් අභිසංඋත්තෝ පාච්ඡාඥාසින් ඥානං ච පනමේ දස්සනං උදපාදී අකුප්පාවේතේතෝ විමුක්ති අයමං තිමාජාති නත්ති දානේ පුනබ්භවෝති ඉදම වෝච භගවාත්තමනා පංච වග්ගියා බික්කෝ භගවතෝ භාසිතං අභිනං දුං ති ඉමස්මින් තපන වේයාකර වන්දමානේ ආයසුමතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං විතමලං ධම්මචක්ඛුං උදපාදීයං කිං කි සමුදයතම් සබ්බං තං නිරෝධ ධම්මං ති පවත්ති තේත පන භගවතා ධම්ම චක්කේ බුම්මා දේවා සද්ද මනුස්සාවේ සුං ඒතං භගවතා භාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන බ්‍රහ්මුණා වාකේන තිවා ලෝකස්මින් බුම්මානං දේවානං සද්දං සුත්වා සාතුම්මාරාජිකා දේවා සද්ද මනුස්සාවේ තං භගවතා භාරාණසියං නිසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්ති තං අප්ප සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ලෝකාසුමින් තීතාතුම් මහරජිකානං දේවානං සද්දං සුත්වා තාවතින් සාදේවා සද්ද මනුස්සාවේ සොං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේනච ලෝකස්මින් තීතාවතිං සානං දේවානං සද්දං සුත්වා යාමා දේවා සද්ද මනුස්සාවේ සොං තං භගවතා පාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්ති තං අප්ප සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ජීවා ලෝකාස්මින් තී යාමානං දේවානං සද්දං සොත්වා තුසිතා දේවා සද්ද මනුස්සාවේ සොං ඒතං භගවතා භාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප්ප සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේනති වා ලෝකාසුමින් තුසිතානං දේවානං සත්තං සොත්වා නිම්මාන රති දේවා සත්ත මනුස්සාවේ සොං ඒතං භගවතා භාරාණසියං ඉතිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්ප සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේනචි ලෝකාස්මින් නිම්මාන රතිනං දේවානං සද්දං සොත්වා පරනිම්මිත වසවත්තිනෝ දේවා සද්ද මනුස්සාවේ සොං ආනසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අප්පතිවත්ති සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ලෝකාස්මින් තී පරනිම්මිත වාසවත්තිනං දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පාරිසජ්ජා දේවා සද්ද මනුස්සාවේ තං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අප්පතිවත් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ලෝකස්මින් බ්‍රහ්ම පාරිසජ්ජානං දේවානං කද්දං සොත්වා බ්‍රහ්ම පුරෝහිතා දේවා සද්ද මනුස්සාවේ සොං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්ති තං අප්ප සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන දිවා ලෝකස්මින් තී බ්‍රහ්ම පුරෝහිතානං දේවානං සද්දං සොත්වා මහා බ්‍රහ්මා දේවා සද්ද මනුස්සාවේ සුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ලෝකාසුමින් තී මහා බ්‍රහ්මානං දේවානං සද්දං සුත්වා පරිත්තා භාදේවා සද්ද මනුස්සාවේ සුං ඒතං භගවතා භාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්ති දං අප්ප සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ලෝකාස්මින් තේ පරිත්තාබානං දේවානං සද්දං හොත්වා අපමාන බාදේවා සද්ද මනුස්සාවේ තං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්ති තං අප්පතිවත්තියං සමනේනවා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකාස්මින් තියප්පමානාපානං දේවානං සද්දං ආභස්සරා දේවා සද්ද මනුස්සාවේ සුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්ති තං අප්පා සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ජීවා ලෝකාස්මින් පී ආභස්සරාණං දේවානං සද්දං සුත්වා පරිත්ත සුභා දේවා සද්ද මනුස්සාවේ සොං තං භගවතා බාරණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අප්පහිමා සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේනති වා ලෝකාස්මින් දී පරිත්ත සුභානං දේවානං සද්දං සොත්වා අප්පමාන සුභා දේවා සද්ද මනුස්සාවේ බුද්ධං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප්පහිමා समनेन वा ब्राह्मणेन वा देवेन वा मारेण वा ब्राह्मणा वा केनसि वा लोकास्मिन् අප්පමාන සුභානං දේවානං සද්දං සොත්වා සුභකින්නකා දේවා සද්දමනුස්සාවේ යං භගවතා භාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප්පා සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ජීවා ලෝකාස්මින් තී සුභකින්නකානං දේවානං සත්තං සොත්වා වේහප්පලා දේවා සද්ද මනුස්සාවේ තං භගවතා භාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අප්ප සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ජීවා ලෝකස්මින් පී වේආප්පලානං දේවානං සද්දං සොත්වා අවිහාදේවා සද්ද මනුස්සාවේ සොං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප්ප සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා ලෝකස්මින් අවිහානං දේවානං සද්දං සොත්වා අතප්පා දේවා සද්ද මනුස්සාවේ සුං තං භගවතා භාරාණසියං ඉති පතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්ති තං අප්පහිමා සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ජීවා සත් මින් පී අතප්පානං දේවානං කද්දං සොත්වා සුදස්සා දේවා සද්ද මනුස්සාවේ සොං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පහිම සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනති වා ලෝකාස්මින් තී සුදස්සානං දේවානං සද්දං හොත්වා සුදස්සි දේවා සද්ද මනුස්සාවේ භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේනචි වා ලෝකස්මින් සීනං දේවානං සද්දං හොත්වා අකනිට්ඨකා දේවා සද්ද මනුස්සාලේ තං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්ති තං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මනා වා කේනති වා ලෝකස්මින් තී ඉතිහතේන කනේන තේන මුහුත්තේන යාව බ්‍රහ්ම ලෝකසද්දෝ අබ්බුග්ගං තී දස සහස්සී ලෝක ධාතු සංකම්පි සම්පකම්පි සංපවේදී අප්පමානෝ චෞලාරෝ භාසෝ ලෝකේ මාතු රාහෝසි ආතිකම්ම දේවානං දේවානුභාවං අතකෝ භගවා උදානං උදානේසී අඤ්ඤාසිවතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවතබෝ කොණ්ඩඤ්ඤෝ තී ඉතේදං ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස සංඥා කොණ්ඩං යොත්තේව නාමං ආෝසි නමෝ තස්ස භගවතෝ අරහතෝ සංඝ බුද්දස්ස එවං මේ සුතං ඒකං ගමයන් භගවා සක්කේසු විහරති කපිල මාවනේ මාතා බික්කු සංඝේන සද්දින් පංච මත්තේයි බික්කු සතේයි සබ්බේව අරහන්තේ තදයිච ලෝක ධාතුයිදේ ये भूयेन संनिपतितावन्ति भगवन्तं दर्शनाय च අතකෝජතුන්නං සුද්ධාවාසකායිකානං දේවානං ඒතදවෝසී අයංකෝ භගවා සක්කේසු විහරති මාවනේ මහතා වික්ඛු සංඝේන සද්දෙන් පංච මද්දේ වික්ඛු සද්දේ සම්බේව අරහමතේ තදිත ලෝක ධාතු ඉදේ යේවයේන සංනිපතිතාවං දී භගවං තං දස්සනාය භික්ඛු සංඝං යන්නුන මයං පීන භගවාතේ මේයාම උපසංගමිත්වා භගවතෝ සම්තිකේ පච්චේක ගාතං භාසේයාමාසි අතපෝදා දේවතාසේයතාපි නාම පුරිකෝ සම්මිජ්ජි තම්වා බාහං පසාරේය පසාරි තම්වා බාහං සම්මිජ්ජය ඒවමේවං සුද්ධා වාසේසු දේවේසු අන්තරයිතා භගවතෝ පුරතෝ පාතුරයම් සෝ අතකෝතා දේවතා භගවන්තං අභිවාදේ ඒකමන්තං අට්ඨං සෝ ඒකමන්තං පිතාකෝ ඒකාදේ භගවතෝ සම්තිකේ ඉමං ගාතං අභාසී මානමයෝ පවනං මිම් දේවකායා සමාගතාගතම්ම ඉමං ධම් දක්ඛිතායේ අපරාජිත සංඝං සම්ති අතකෝ අපරාධේව භගවතෝ සම්පිකේ මංගාසං අපාති අත්‍ර වික්ඛමෝ සමාදයමු සෝචිත්තං අත්තනෝ උජුකමකං සෝසාරතිවනේ ගයස්වා ඉන්ද්‍රියානි රක්ඛමති පණ්ඩිතාති අතකෝ අපරාධේව සමගවතෝ සංතිකේ ඉමංගාසං අබා චෙත්වා කිලං චෙත්වා පලිගං ඉන්ද කිලං වාච්චේ මනේ ජාතේ චරන්ති සුද්ධා විම සක්කුමතා සුදන්තා සුසුනාගාති අතකෝ අපරාදේවතා භගවතෝ සම්පිකේ ඉමංගාසං අබාති යේකේති බුද්ධං සරණං ගතාසේන තේ ගමිස්සන්ති අපා පහාය මානු සමුදේහං දේවකායං පරිපූර්ණසං ති අතකෝ භගවා වික්ඛෝ ආමං තේසියේ භුයේන භික්ඛවේ තසසු ලෝක දේවතා සම්නිපතිතා තථාගතං දස්සනාය භික්ඛු සංඝං චේපිතේ භික්ඛවේ අය අතීත මන්දානං අරහන්තෝ සම්මා සම්බුද්ධාසේ සම්පි භගවන්තානං ඒස පරමායේව සම්නිපතිතා හේසුං සේයතාපි මයං ඒතර පිතේ භික්කවේ භවිස්සන්ති අනාගත මස අරයං දෝ සම්මා සම්බුද්ධාසේ සම්පි භගවන්තානං ඒත පරමායේව දේවතා සම්නිපතිතා භවිස්සන්ති තේයතාපි මයං හේතරේ ආදික්ඛිස්සාමි භික්ඛවේ දේවකායානං නාමානි කිස්සයිස්සාමි භික්ඛවේ දේවකා තේසි සාමි භික්ඛවේ දේවකායානං නාමානි සංසුනාත සාදු කම්මනති කරෝත භාසිස්සාමිති එවං භන්තේති කෝතේ භික්ඛෝ භග පච්චසෝ සුම් භගවා ඒතදවෝ චේ සිලෝකමනුකස්සාමි අත්තුම්මා දතස්සිතා යේදිතා ගිරිගම්පාරම් පරිතත්තා සමානිතා පුතුජියාව කල්ලිනා ලෝම අන්තාභිසං ඕදාත මනසා සුද්ධා විප්පන්න මනාවිලා පංචසතේනත්වාමනේ කාපිල වස්සවේ තතෝ ආමන්තේ සත්තාගාවකේ සාසනේනොත් දේව කායා වික්ඛන්තා තේ විඥානාත වික්ඛවෝ තේච ආතප්ප මතරං සුත්වා බුද්දස්ස සාසනං තේසං පාතුරෝ ඥානං අමර අනුස්සාන දස්සනං අප්පේකේ සතමද්දක්කුම් සාස්සං අතනුන්තසින් සතං ඒකේ සාස්සානං අමනුස්සාන මග්ගසුං අප්පේකේ නන්ත මද්දක්කුම් දිසා සබ්බා පුඨං සංච සබ්බං අභිමුඤ්ඤාය වවක්කිත්වාන ජක්කුමා තතෝ ආමන්දේ සස්සාභාවකේ සාසනේ රතේ කායා භික්ඛන්තාතේ විජානාත භික්ඛවෝ ඒවං කිත්තිස්සාමි ගිරාය අනුබුබ්බතු සත්ත සහස්සායක්ඛා බුම්මා කාපිලවත්තවා ඉද්ධිමන්තෝ ජති මන්තෝ වන්නවන්තෝ යසංසිනෝ මොදමානා භික්ඛාමං භික්ඛූණං සමිතින් වනං චේසස්සායේම වසායක්ඛානානස්සවං නිනෝ ඉද්ධිමන්තෝ ජති මන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ අනුමෝදමානා අදික්කාරොම් වික්ඛෝනං සමිතින් වරං සාතාගිරා තිස අස්සායක්ඛානානත්ත අන්නිනෝ ඉද්දි මමතෝ ජති මමතෝ වන්න වමතෝ යසස්සිනෝ මෝදමානා අභික්ඛාරොම් වික්ඛෝනං සමිතින් වරං ඉච්ඡේතේ සෝලස සාස්සායක්ඛානානත්ත වන්නිනෝ ඉද්දි මන්තෝ ජිතීමන්තෝ වණ්ඩවන්තෝ සස්සිනෝ බෝධමානා වික්ඛාමම් වික්ඛෝණං සමිතින් වනං වෙස්සාමිත්තා පංචසතායක්ඛානානත් වන්නිනෝ ඉද්දිමන්තෝ ජිතීමන්තෝ වණ්ඩවන්තෝ සස්සිනෝ බෝධමානා වික්ඛාමම් වික්ඛෝණං සමිතින් වනං කුම්භීරෝ රාජගයිකෝ වේ පුල්ල ලස්ස නිවේදනං බියෝනං රතරස්සං යක්ඛානං පයුරුපාසති කුම්භීරෝ රාජගයිකෝ සෝපාදමමිතින් වනං පුරිමං ජදිගං රාජා තතරට්ඨෝ සම්පස්සිසෝ පුත්තා පිතස්ස බාවෝ ඉන්ද නාම මහබ්බලයිද්දිමන්තෝ ජති මන්තෝ වන්න වන්තෝ යසස්සිනෝ මෝදමානා භික්ඛාමොං භික්ඛූනම් සමිතින් වනං දක්ඛිනං චදිතං රාජා විරුල්ලෝ සම්පසාසති කුම්භං දානං ආදිපති මහරජා තොක්සිකෝ උත්තාදිතස්ස භාවෝ ඉන්දනාමා මහබ්බලා ඉද්දිමන්තෝ යතිමන්තෝ වන්නවන්තෝ යතස්සිනෝ බෝධමානා භික්ඛාමොං භික්ඛූ නං සමිතින් වනම් පච්චේ මං ජතිදං රාජා විරෝපක්ඛෝ සම්පසාසති නාගානං ආදිපති මහා රාජාය තත්සෝ උත්තාවිතස්ස භාවෝ ඉන්ද නාමා මං බලායිද්දි මං තෝ ජති මං තෝ වන්නවන්තෝ යසද්දිනෝ මොදමානා භික්ඛාමුං භික්ඛෝ නං සමිතින් වනම් උත්තරං ජතිදං රාජා කුවේ දේරෝ සම්පසාසති අක්ඛානං ආදිපති මහරජා යසස්සිතෝ බුත්තාපි තස්ස භාවෝ ඉන්දනාමා මහබ්බලා ඉද්ධිමන්තෝ දුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මොදමානා වික්ඛාමු වික්ඛෝනං සමිතින් වනම් පුරිමං දිසං දතරට්ඨෝ දක්ඛිනේන විරුල්ලකෝ මාච්චිමේන විරූපක්ඛෝ කුේර රාජෝ උත්තරං දිගං ගත්තාරෝ දේ මහරජා සමන්තා චතුරෝධිකා සම්දල්ලමානාට්ටං සෝවනේ කාපිලවස්ස වේදේ සම්මායා විනෝදාසා භුවංජනිකා සටා මායා කුටෙන්ඩු වේටෙන්ඩු විතුච්ච විතුඩෝ චන්දනෝ කාමවිත්තෝ ච කින්නු ගණ්ඩු නිගණ්ඩු ච පනාදෝපමඤ්ඤෝ ච දේවසූතෝ ච මොපරි ගන්ධසේ ගචිත්තසේනෝ ච ගන්ධම්බෝ නලෝ රාජා ජනේ සබෝ ආගුපං ච දිකෝ චේව තිම්බරෝ සූරිය ඊතේ චන්නේ ච රාජානෝ ගන්ධබ්බාසාර රාජු භීමෝදමානා භික්ඛාමුම් භික්ඛූණං සුමිතින් වනං අතා ගුණාබසානාගා වේසාලාසා තච්ඡකා කම්බලස්ස තරා ආගෝපායාගා සාඥාති භීයාමුනාදත රට්ඨාච ගුණාගාය සක්සිනෝ ඊරාවනෝ මහානාගෝසෝපාග සමිතින් වනං ඊනාග රාජේ සාසාරා හන්දේ දිබ්බාදිජා බක්කි විසුද්ධ චක්ඛෝ වේ ආස ආසේ මන මංජ චිත්‍රා රූපංනා ඉතිතේ සම්නාමානි අභයම තදානාග රාජාන මාසී සුපන්නතෝ කේම මකාසි බුද්ධෝ සන්නායි වාචායි උපව්වයං තනාගා සුපන්නා සරණ මගං සුබුද්ධං ජිතාවජරාද්දේන සමුද්දං අදුරාවිකා බාදරෝ ආසවස්සේතේ ඉද්දිමන්තෝ රුස්විනෝ කාලකංජා මහාවින්සා අදුරාදාන වේගසාවේ පටිච්ච චිත්තීතේ පාරාදෝ නමුචීකා සතංජ බලිබුද්ධානං ගබ්බේ වේරෝචනාමකා සම්නයිත්වා වලින්දේනං සාඋපද්දමුපාගමෝ සමයෝදානි භක්තන්තේ බිකෝණං ගමිතින් වනං ආපෝජ දේවා පටවීච තේජෝ වායෝ තදාගමං වරුණා වාරුණා දේවා සෝමෝ චසතාමි මෙත්තා කරුණා කායිකා ආහු දේවාය සද්දිනෝ දසේතේ දසදා කායා ගබ්බේ නානත්ත වන්නිනෝ ඉද්ධිමන්තෝ ඉද්ධිමන්තෝ වන්නවන්තෝ යසද්දිනෝ මොදමානා භික්ඛාමං භික්ඛෝ නම් සමිතින් මනං වෙන්නෝ ච දේවා සාලීච අසමාජ දුවේ යමාචන්තස්සුපනිසා දේවා රංගමාකෝ රක්ෂස්සා සුරියසුපනිසා දේවා සුරිය මාගු පුරක්කත්වා නක්ඛත්තානි පුරක්කත්වා ගුමන්ද වලාහකා වසූනං වාසවෝ සෙට්ඨෝ දක්ඛෝපාග උරින්දදෝ දසේතේ දසදාකායසං බේනානත්ත වන්නිනෝ ඉද්ධිමන්තෝ ජිතිමන්තෝ වන්නවන්තෝ යතස්සිනෝ මොදමානා භික්ඛාමුං භික්ඛූනම් සුමිතින් වනං අතාගු ආභෝ දේවා ජලමග්ගේ සිකාරිව අරිත්ත කාජරෝජාජ උම්මා කුප්පනිපාතිනෝ වරුණහසා ධම්මාච අච්චුතාච අනේජතා සූලේය රුචිරා කුවාසෝනේසිනෝ දසේතේ දදාකාය වබ්බේනානත්තවන්නිනෝ නිත්‍යමන්තෝ ජතිමන්තෝ වන්නවන්තෝ යසද්දිනෝ මොදමානා භික්ඛාමුම් භික්ඛූනං සිංවනං සමානා මහා සමානා මානුගාමානුගොත්තමා කිට්ඨා පදුවිකාගෝ ආගෝ මනෝ පදෝතිකා වාතාගුවරයෝ දේවා ඒච ලෝහිතවාදිනෝ පාරගා මහාපාරගා ආගුදේවාය වස්සිනෝ දසේදේ තදදා කායා සබ්බේනානස්ස වන්නිනෝ ඉද්ධිමන්තෝ ජිතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා භික්ඛාමුම් භික්ඛූනම් සුමිතින්වනං දුක්ඛා කරුම්මා අරුණාගු වේගන දාසෝ දාතකය්‍යා පාමොක්ඛාගු දේවා විචක්කනා සදා මත්තාහාර ගජාමිස්ස කාච රසිනෝ ධනයං ආගපජ්ජුන්නෝ යෝතිසාභිවස්සති දසේතේ දසදාකාය සම්බේ නානත්ත වන්නිනෝ ඉද්ධිමන්තෝ සීමන්තෝ අන්නවන්තෝ යසස්සිනෝ බෝධමානා භික්ඛානුම් භික්ඛෝනං සමිතින් වදංකේ මියා සුරිසායාමා කට්ඨකාච අසද්දිනෝ අලම්බීත කාලාම දෙට්ඨා යෝගිනාමාච ආසවානිම්මාන රතිනෝ ආගෝ අතාගෝ පරනිම්මිතා දදේතේ දසදාකාය සබ්බේ නානත්ත වන්නිනෝ ඉද්ධිමන්තෝ ජිතේමන්තෝ වන්නවන්තෝ යතද්දිනෝ මෝදමානා භික්ඛාමුම් භික්ඛූනම් සමිසිංහන අට්ඨේ තේ දේවනිකාය සබ්බේ නානත්ත වන්නිනෝ නාමන්වේන ආගන්තුං ඒතඤ්ඤේ සදිතාසා පෞත්තයාතින් අකිලං ඕගතින්න මනාසවන් දක්ඛේ ඕගසරණාගං චන්දං වාදිතාතිගං සුබ්‍රාහ්මා කරමස්සෝජේ පුත්තා ඉද්ධිමතෝ සාසනං කුමාරෝ පිස්සෝජේ රෝපාග සමිතින් වනං සාසම් බ්‍රහ්ම ලෝකානම් මහා බ්‍රහ්මා විදිත්තති උපපන්නෝ ජිති මන්තෝ ඉස්මකායෝ යසස්සිනෝ දසෙත් ඉස්සරහා ගෝපච්චේක වසවත් වෙනෝ තේ සංජ මන්ජතෝ වාග ආරිතෝ පරිවාරිතෝ තේජ සබ්බේ අභික්ඛන්තස ඉන්දේ දේවේ සම්බ්‍රාහ්මකේ මාරතේනා භික්ඛාමි පස්ස ගන්නා සමන්දියා ඒත ගන්නත වන්දත රාගේන වද්ද මත්වේ සමන්තා පරිවාරේත මහවව මුංජිත කෝදිනං ඉති තත් මහසේනෝ කන්න වේනං අපේතයි පානිනා ඵල මාච්ච සරංකස්වාන මේරවං යතා පාවුස්ස කෝමේ කෝතනං තෝ ගවිජ්ජුකෝ සදාසෝ පංචු දාවද්දී සංකුද්ධෝ අකයන් වති සංජ සබ්බං විඤ්ඤාය වක්ඛිතෝන ජක්ඛුමා තතෝ ආමන් සමන්ත ඊසත්තා ශාවකේ සාසනේ රතේ මාරතේන ආභික්ඛන්තා තේවි ජානාත භික්ඛවෝ තේජ ආතබ්බම කරුම් දුක්වා බුද්දස්ස ආසනා වීතරාගේ පස්කාමුම් නසම් ලෝමමෝ බිමුජයෝ සබ්බේ විජිත සංගාමා භයාදීතාය සස්සිනෝ මෝදං තිසා භූතේහි සාවකාසේ ජනේ සුතා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා ආලවියං වේරති ආලවකස්ස රක්කස්සමවනේ අතකෝ ආලවකෝ යක්ඛෝ එන භගවා තේන උපසංගම් උපසංගමිත්වා භගවන්තං ඒතදවෝ ජෙමික්කම සමනාදී සාදාවසෝති භගවා මික්කමේ පවිත සමනාදී සෝති භගවා දේවා පාවිදී ဒ ුතියම්පිකෝ ආලවකෝ යක්ඛෝ භගවන්තං ඒතදෝ ජේනික්කම සමනාති සාදෞසෝති භගවා නික්කමේ පවිස සමනාති සාදෞසෝති භගවා පාවිදී ဒ ුතියම්පිකෝ ආලවකෝ යක්ඛෝ භගවන්තං නික්කම සමනාති සාදාවසෝති භගවා නික්කමේ පවිදු සමනාති සෝදාවසෝති භගවා පාවිසි චතුත්ථම්බිකෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒතදවෝච නික්කම සමනාති නක්වාං ආසෝ නික්කමිස්සාමී අන්තේ කරණීයන්තං කරෝයිති පඤ්ඤාං තන්දමන පුච්චිස්සාමී සජේමේන ව්‍යාකරිස චිකිත්තං වාසේ කිවිස්වාමි අධයං වාසේ පාලේ ස්වාමී පාදේ සුවාගයත්වා පාරගංගායන් කිවිස්වාමී පිනක්වාන්තං ආවුසෝ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සබ්බමන බ්‍රාහ්මනියා පජායයෝ මේ චිත්තං වාක්කිපේ අධයං වා පාලේය පාදේ සුවාගයත්වා පාරගංගායන් කිපේය අභිජස්වාං ආහුතෝ බුද්ධ දාසං කදීති අතකෝ ආලවකෝ යක්කෝ භගවන්තං දාසාය ජේවා කිං සෝද විත්තං පුරිසස්ස දෙත්තා කිං සෝසු චින්නෝ සුඛමාවාති කිං සෝ අවේදාතු තරං රසානං කතං ජීවින් ජීවිත මාහු දෙත්තාති සද්දේන විත්තං පුරිසස්ස දෙත්තං ධම්මෝ සුචින් නොසුතමාවති සච්ඡං අවේසාදු තරං රසානං සංඥා ජීවින් ජීවිතමාවු දෙත්තාති කතං සුතරති යෝගං කතං සුතරති අන්නවං කතං සු දුක්ඛං අච්ඡේති කතං සු පරිසුජ්ජති සද්දාය තරති යෝගං අප්‍රමාදේන අන්නවං විරියේන දුක්ඛං මොච්චේති පඤ්ඤාය පරිදුජ්ජති ගතං සුලබතේ පඤ්ඤං ගතං සුවින්දතේ ධනං අතං සුකිට්ඨින් පබ්බෝධේ ගතං මිස්සානි ගන්ධති අම්මා ලෝකා පරං ලෝකං ගතං වෙච්ඡන සෝචති සබ්දානෝ වරතං ධම්මං නිබ්බාන සුසෝසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්ඛනෝ වදිරූපකාරී දුරවා උට්ඨාසා වින්දතේ ධනං සච්චේන කිත්තිං මොක්ඛෝති සදම් මිත්තානි ගන්තති අස්සේද චතුරෝ ධම්මකද්දාස කරමේ දිනෝ සත්‍යම් ධම්මෝ දිතේ ජාගෝ සමේපෙච්චන රෝචති අස්මා ලෝකා පරං ලෝකං සමේපෙච්චන සජතේ ඉංගානේ පිපුච්ඡසෝ බුදු සමනම් බ්‍රාහ්මනේ අතිසච්ඡා සමාචාකර් පන්ත්‍යාම්බියෝ නමිජ්ජති පතන්නුදානි පුච්චේයං සමනං බුදු සමනං බ්‍රාහමණේ සෝවං අඤ්ඤ පජානාමි යෝ චත්තෝරං පරායිකෝ වත්තාය වතමේ බුද්ධෝ වාසායාලමි මාර්ගමේ සෝවං අඤ්ඤ පජානාමි අත්ත දින්නම් මහප්පලං ගෝවාම් විචරිසාමි කාමාකාමං පුරා පුරං නමස්සමානෝ සම්බුද්ධං ධම්මස්ස චසු ධම්මතං වක්වා ආලවකෝ යක්කෝ භගවන්තං පුතෝච අභික්ඛන්තං භෝගතම වික්ඛන්තං භෝගතම දේයතාපි භෝගතම නිකුජ්ජිතං වා උපුජ්ජේය පටිච්ඡන්නං මා විවරේ මුල්ලත්වා මග්ගං ආචික්කේය අන්ධකාරේ මා තේලපජ්ජෝතං දෝරිය සප්පුවන්තෝ රූපානි දක්ඛින්ති තේවමේ ඒවම් භෝතා ගෝතමේන අනේක පරයායන ධම්මෝපකාසිතෝ ඒකම් භගවන්තං ගෝතමං කරණං ගච්ඡාමි ධම්මජ්ජ වික්ඛු සංඝං උපාසකම්මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං තී නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවම් මේ සුතං ඒකං සමයං භගවා මගදේසු වේදසු දක්ඛිනා කිරින්මෙන් ඒකනාලායම් බ්‍රාහ්මණ කාමී තේනකෝ මොනසෝහේන අසේවා රජ්වායස බ්‍රාහ්මනස්ස පංචමත්තානි නංගල දතානි පයොත්තානි යොන්ති වප්ප කාලේ අතකෝ භගවා පුබ්බං සමයං නිවාදෙත්වා පත්තති වරමාදායේන කපිපාරද්වාජස්ස රක්මනස්ස කම්මන්තෝ තේන පදංකමිතේන කෝපන සමයේන කති බාරද්වාජස බ්‍රාහ්මනන්ත පරිවේදනා වද්දති අත කෝ භගවායේන පරිවේදනා තේන උපසංකමි උපසංකමිත්වා ඒකමන්තං අට්ඨාවේ අද්වා කෝ කති බාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං පින්ඩාටි තන් දිස්වාන භගවන්තං ඒතදාවෝ ජයං කෝ සමන කසාමිජ වපාමිජ කතිස්වාච වපිස්වාච च भुञ्जामि त्वाम् विधमनकसस्तु च वपस्तु च भुञ्जासो दियाम्बिको ब्राह्मण कसामि च वपामि च कसित्वा च वपित्वा च भुञ्जामि न कोपनमयम् पस्वामि भूतो भूतमासुयुगम् वा नङ्गलम् वा बलिवद्देवाचिदपनपवम् गोतमो एवमाम्बिको ब्राह्मण कसामि च वपामि च कसित्वा च वपित्वा च भुञ्जामीति अथ को कदीपारद्वाजो ब्राह्मणो भगवन्तम् अद्यैव සී කස්සකෝ පටිජානාසීන ච පස්සාමතේ කතින් කතින් නෝ පුජ්ජිතෝ බ්‍රූහි යථාචානේමුතේකවේමෝති සද්දා බීජං තපෝ වුට්ඨේ පඤ්ඤාමේ යුගනංගලං ඉරි ඊසා මනෝයොත්තං වතිමේ කාලපෝෂණ ආය කුත්තෝ වදී කුත්තෝ ආහාරේ උදරේ අතෝ සච්ඡං කරෝ විනිද්දානං සෝ රජ්ජා ධම්මේ පහෝජනම් විරියං හේ දුරදෝරයන් යෝගක්ඛේමා දිවානං ගාච්ඡති අනිවස්සම් සංයත්ත ගන්වා නතෝජති ඒව මේදා කදී කට්ඨා සාවෝති අමතබ්බලායේ සංකසින් කදී සබ්බ දුක්ඛා පමුංජති දියදක කදීපානත් වාජෝ බ්‍රාහමනෝ මාත්‍යා කන්දමාත්‍යා පායාසං වද්දෙත්වා භගවතෝ උපනාමි භන් භුඤ්ජත භවං ගෝතමෝ පායාසං කද්දකෝ භවං යං භවං ගෝතමෝ අමත පරං කසින් කසති සාකාභිගීතං මෙයා භෝජනීයමෝ සංපස්සතං බ්‍රාහ්මණ නේත වාසාදිගේතං පනුදං විබුද්ධා ධම්මේ සති බ්‍රාහ්මන උත්ති අංගේන ච කේවලීනං මහේසින් ඛීරාසවං කුක්කුච්ච උපසං අංගේන පාලේන උපට්ඨ අසෝ එක්සං හිතං පුඤ්ඤ වික්ඛාස ती අතකස ජාම්භෝගෝතම විමං පායාසං ධම්මේ දීනං වාන්තං බ්‍රාහ්මණ පස්වාමී සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ ශ්‍රවණක් බ්‍රාහ්මණියා පජාය සදේව මනුසාය අසසෝ පායාසෝ භුක්තෝ සම්මා පරිණාමං ගච්ඡේ යඤ්ඤත්‍ර තථාගතස්ස වාතතාවක ශ්‍රාවකස්වා තේනේ ත්වම් බ්‍රාහ්මණ සම්පායාසං අප්පාරිතේ වා ඡඩ්ඩේ අප්පානකේ වා සදේවෝපිලාපේ හීති අතකෝ කදී බාරද්වායෝ බ්‍රාහ්මණෝ සෝතම් පායාසං අප්පාන කේදකේ ඕපිලාපේති අතකෝසෝ පායාසෝදකේ පක්කිත්තෝ චිත්තිකායත චිති චිතායත සම්බෝපායත සම්බදෝපායති දේයතාපි නාම පාලෝ දිවසන්තසෝදකේ පක්කිත්තෝ චිත්තිකාද චිත්තිකාද ගන්ධෝපාද සම්බදෝපායති එවමෙව සෝපායාසෝදකේ පක්ඛිතෝ චිත්තිකාද චිත්තිකාද ගන්ධෝපායති සම්බදෝපායති ඒ අතකෝ ගති බාරද්වාජෝ බ්‍රාහ්මනෝ සංඝේකෝ ලෝමාර්ථ ජාතෝ එන භගවතේන උපදංකමේ උපදංකමේत्वा භගවතෝ පාදේ සිරසා නිපතිत्वा භගවන්තං ඒතදාවෝ වේතාච අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම දේසාපි භෝගෝතම නික්කුංජිතං වා උක්කුජ්ජේය පටිච්චන්නම් වා විවරේය මූලස්සවා මග්ගං ආචික්කේ අන්ධකාරේ වා තේල බජෝ සංධාරේ යක්ඛවන්තෝ රූපානි දුක්ඛින් දීති ඒව මේවං ගෝතා ගෝතේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාම් භගවන්තං ගෝතමං දරණං ගච්ඡාමි ධම්මං ජ බික්ඛු සංඝං ච ලබේයා මාම්බෝතෝ කෝතමසු සම්තිකේ පබ්බජ්ජං ලබේයං උපසම්පදං තියලද්දු කෝකදීපහරද්වාජෝ මොක්ඛනෝ භගවතෝ සම්තිකේ පබ්බජ්ජං අලස්ස උපසම්පදං අජි රූප සම්පන්නෝ කෝපනායම්මා භාරද්වාජෝ ඒකෝ ූපකට්ඨෝ අබ්බමස්සෝ ආසාපි පරිසද්දෝ විරන්ත නතිරසේ අස්සත්තාය කුලපුත්තා ගම්මදේවකාරස්මානකාරියම් පබ්බසොන්ති තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දිත්තේව ධම්මේ භයං අභිඥා සජ්ජිකස්වා උපසම්පජ්ජ විආසේ ඝීනාජාසි උදිතම් බ්‍රහ්මචර්යං ගතං කරණීයං පරං ඉත්තත්තායාති අබ්බඤ්ඤාසි අඤ්ඤතරෝජ කෝපනායම්මා භාරද්වායෝ අරහතං අවදීති නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේසු සංඝේකං සමයං භගවා ඕවත්තියම් විහෙසි ජේතවනේ අනාථ වින්දිකස්ස ආරාමේ අතකෝ අඤ්‍යතරා දේවතා භික්ඛන්තාය රත්ත්‍යා භික්ඛන්ත වන්නා කේවල කබ්බං 제ත වනං ඕභාදෙත්වා යේන භගවා තේන පසංකමේ පසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං දාති ඒකමන්තං විතාකෝසා දේවතා භගවන්තං ගාථාය අජ්ජ භාති පරාපවං සම්පුරිතං මයං පුච්ඡාම ගෝතමං භගවන්තං පුට්ටුමාගම්ම කිං පරා භවතෝ මුක්ඛං සුවිජානෝ භවං මොති සුවිජානෝ පරා භවෝ ධම්මකාමෝ භවං මොති ධම්මදෙස්සි පරා භවෝ ඉති තං විජානාම පඨමෝ සෝ පරා භවෝ ဒ ුතියං භගවා බ්‍රෝහි කිං පරා භවෝ සතෝ මුසං අසංතස්ස පියාවන්ති සම්තේන කුරුතේ පියං අසතං ධම්මං රෝචේති සම්පරවවතෝ මුසං ඉති ඒතං විජානාම සුතියෝසෝ පරාභවෝ තප්පියං භගවා බ්‍රෝහි කිම් පරාභවතෝ මුසං නිද්දා සීලි සබා සීලි අනුත්තා සාදයෝ නරෝ අලසෝ හෝද පඤ්ඤානෝ සම්පරා භවතෝ මුඛං ඉති ඒතං විජානාම සතියෝ සෝපරා භවෝ ජතුත්තං භගවා බ්‍රෝහි කිම් පරා භවතෝ මුඛං යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත ඔබ්බනං පහෝ සංතෝන භරති තං පර पराभवतो इति एतमुजानाम चतुर्थो पराभवो पञ्चमम् भगवा ब्रूहि किम् पराभवतो मुखयो ब्राह्मणम् वा समनम् वा अन्यम् वापि वनिम्पकम् सहवादेन वञ्चेति तम् पराभवतो इति एतमुजानाम पञ्चमो स्वपराभवो षष्ठमम् भगवा ब्रूहि किम् पराभवतो मुखम् पौत वित्तो पुरितो सहिरण्यो सभोजनो एको भुञ्जति इति एतमुजानाम चष्टमो स्वपराभ භගව දත්තමං භගවා බ්‍රෝහි කිම් පරහ භවතෝම කඤ්ඤාති තද්දෝ ජනස්සද්දෝ ගොත්තස්සද්දෝ ච සංඥාතින් අතිවඤ්ඤේතේ සම්පරා භවතෝම කඤ්ඤිතේ තම් විජානාම සත්තමෝසෝ පරා භවවත්තමං භගවා බ්‍රෝහි කිම් පරහ භවතෝම කඤ්ඤේ කිප්පි දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච සම්පරා භවතෝම කඤ්ඤිතේ තම් විජානාම අත්තමෝසෝ පරා භවෝ නම් භගවා බ්‍රෝහි කිම් පරහ භවතෝම සංසේ දාරේ සන්තුට්ඨෝ වේසියාසුභ විසවිති සති වරදාරේ සෝතම් පරාභවතෝ මුඛං ඉති ඒතං දසමම් භගවාතෝ ඒකින් පරාභවතෝ මොකං අතීත යොබ්බනෝ පොතෝ ආනේ පිටිම්බ රුත්තරින් දස්සායිතානුසී තම් පරාභවතෝ මොකං ඉදීතං දසමක පරාභව ඒකාන්ත දමම් භගවාතෝ ඒකින් පරාභවතෝ මොකං ඉද්දතණ්ඩෙන් විකරණෙන් පුරිසම් වාපිදාති සංහෙතරි ආස්මින් තපාපේති තම් පරාභවතෝ මොකං ඉදීතං විජානාම ඒකා දසමක පරාභවතෝ ආදසමම් භගවා බ්‍රෝහිකින් පරාම අපභෝගෝ මාතන්නෝ කබ්බේ ජායතේ කුලේ සෝජ රජ්ජං පස්සයති තම්පරා භවතෝ මුකං ඒතේ පරාභවේ ලෝකේ පණ්ඩිතෝ සමවෙක්කිය අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භාජතේ දිවං පී නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සතං ඒකං සමයං භගවදාවත්ත්‍යං විහෙරති 제ත වනේන අත පින්දිකස්ස ආරාමේ අතකෝ භගවා පුබ්බං සමයං නමෝදත්තවත්ත ජීවර මාදාය සාවත්ත්‍යං පින්දාය විදීතේන කෝමන සමේන අංගික වාරත්වා ජස් බ්‍රාහ්මනස නිවේදනේ අංගි පජ්ජලිතෝති ආවෝති පස්සේ තාතකෝ භගවා භගවත්ත්‍යං අපදානම් පින්ඩාචරමානෝ යේනාපි සබාරත් වාජස බ්‍රාහ්මනස නිවේදනං දේන උපදංගමි අද්දදාකෝ අපි සබාරත් වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං දුරතෝ ආගච්ඡන්තං දිවානේ භගවන්තං ඒතදවෝ තත්‍රේව මුණ්ඩක තත්‍රේව ස්වමනක තත්‍රේව හදලක දිට්ඨා ඒති එවං උත්තේ වාග්ගික පාරද්වාජම් බ්‍රාහ්මණං ඒතදවෝ जानाति परत्वम् ब्राह्मण वसलम् वा वसलकरणे वा धम्मेन क्वाम् भोगोऽसमजानामि वसलं वा वसलकरणे वा धर्मे कातु मे भवङ्गोत्तमो तथा धर्मम् देते तु यताञ्जानेयम् वसलं वा वसलकरणे वा धर्मेति तेनैव ब्राह्मणसुनाहि साधुकम् मनसि करोयि बाधिस्तामीति एवं एवं भौतिको एवं भौतिको आपिकवाराध्वाजो ब्राह्मणो भगवतो पाश्चासोऽसि भगवा एतदावो कोदनो उपनायी च पापमक्कीचयो नरो विपन्न दिष्ठिमाया वीतं च ज्ञावकरो ඒක ජංවා දෙජංවා පියොදපානානිං සති අස්සපානේ දයානත්ති සංයං ඥාවපලෝයිති යෝං දෙපරිරුන්දති ගාමානි නිගමානිත නිග්ගාකෝ සමඤ්ඤාතෝ තං ඥාවපලෝයිති ගාමේවා යදිවාරඤ්ඤේ අම්ප පරේතං මමහිතං හේයාදින්නම් ආදියති සංජං යාවකරෝ ඉති ඕවේන මාදාය චුජ්ජමානෝ පලායති නයිදේන මස්ති සංජං යාවකරෝ ඉති ඕවේ කිංචික්ක කම්මතාපං තස්මින් වජතං දොනං හන්වා කිංචික්ක මාදේ යේති සංඥාවසනෝ ඉති යෝ අත්තං යෝ අත්ථ හේතු පර හේතු ධන හේතු ච යෝ නරෝ ධක්ඛි පුට්ඨෝ මුසාබ්‍රෝති තං ජඤ්ඤාමතනෝ ඉති යෝ ඥාතේනං සකානං වාදාරේසු පතිදිත්තති රාසා සම්පේන වාතං ජඤ්ඤාමතනෝ ඉති යෝ මාතරම්මා විදරම්මා ජින්නගා රෝවරාමරවා ගමනවා අඤ්ඤම්වා පිවනිබ්බකම් මුදාවා දේන වංජේතේ සංජඤ්ඤා වසරෝති යෝගාමනවා ගමනවා භත්ත කාලේ උපට්ඨිතේ රෝසේපි වාචා නචදේති සංජඤ්ඤා වසරෝති මෝයේන කලගුණිතෝ කිංචේකන් නිජිකින්සානෝ සංඥා වසලෝ තේජෝ චත්තානං මුක්ඛන්දේ පරංජ මුජානතේ දීනෝ දේන මානේන සංඥා වසලෝ තී රෝධකෝ කදරියෝච යෝ බුද්ධං පරිභාසති අතමා තත සාවකම් පරිභාජං කාෂ්ඨං මාතං ජඤ්ඤාවසලෝ इति යෝ වේ අනාසන්තෝ රාම් පරිජානති යෝ රෝගා බ්‍රහ්මකේ ලෝකේ ඒසකෝ වසලා තමෝ ඒතේකෝ වසනා බුද්ධාමයා වෝයේ වාසිතාන් සතත විනාපි විජානාතය දහමේතං යතමේකං නිදස්සනං ඡණ්ඩාලබුද්ධෝ සෝපාකෝ මාතංගෝ ඉති විසුතෝ සෝයං හෝය සම්පරමං පත්තෝ මාතංගෝ යං දුර්ලභං ආකංජුන් තතු වත්තානං කත්ත්‍යා මනෝභෝ සෝදේවානමාරුය විරයං ගෝ මාපතං කාමරාකං විරාජෙත්වරා පරම්ම ලෝකූපකෝ අවෝනනං ජාති වාරේති කුක්ඛ බ්‍රහ්මලෝකෝපපත්ත්‍යාඥායක කුලේ ජාත බ්‍රාහමනාමන්ත බන්දුනෝ තේජ පාපේසු කම්මේසු අභින්නමුපතිසරේත දිත්තේව ධම්මේ කාරය්‍යා සම්පරායේ දුසතින තේජාති නිවාරේති දුක්ඛච්ඡාදරාය වහනච්ඡාවදලෝති මජ්ජාෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ භගවති වමුත්තේ ආගිකපාරස් ආජෝ බ්‍රාහ්මනෝ භගවන්තං සදවෝච අභික්ඛන්තං භෝගෝ සමවික්ඛන්තං භෝගෝ සමවේදාං භෝගෝ සමනික්කුජිතං වා උක්කුජ්ජේය පරිච්ඡන්නං මා විවරේ මූලසවාමංකං ආදික්කේ අන්ධකාරේ වා තේලපජ්ජෝතං සෝරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති ඒතියමේවම් භෝතා ගෝතමේන නේක පරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාම් භගවන්තං ගෝතමං කරණං ගච්ඡාමි ධම්මං ච වික්ඛු සංඝං උපාදකම්මං භගං වතමෝදාරේතු ආජ්ජතං කේ පානුපේතං සරණං ගතාමි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා පාරාණතියං විහෙරති විපතනේ නිගදාය తත්‍ර කෝ භගවා භික්ඛෝ මන්දේති වික්ඛමෝ දේවදන්තේ විතේ වික්ඛෝ භගවතෝ වච්චසෝ සම් භගවා ඒතතාවෝ තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන පාරාණතියං විපතනේ වචනේ නිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවද්දිතං අප්පදිවත්තියං ගමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වාගේන චිවා ලෝකං මේමු යදිදං ඉමේ චතුන්නං අරිය සත්‍යානං ආදික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානේ කම්මං ගතමේ සංජතුන්නං දුක්ඛ සරිය සත්‍යං ආජික්ඛනා දේදනා පඤ්ඤපනා පට්ඨපනා සුරණා වජනා උත්තාන කම්මා දුක්ඛ සමුදය සරිය සත්‍යස ආජික්ඛනා දේදනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විවජනා උත්තාන කම්මං දුක්ඛ නිරෝධා සරිය සත්‍යස ආජික්ඛනා දේදනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විවජනා උත්තාන කම්මා දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යස ආජික්ඛනා දේදනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා කරණා විභජනා උත්තානි කම්මං තථාගතේන භික්ඛවේ රාතා සම්මුද්දේන වාරාණතියන් ඉදිපතනේ මිගදාය අනුත්තරං ධම්මචක්කම් පවද්දි සංඝප්පති වර්තියන් ගමනේනවා බ්‍රාහමණේනවා දේවේනවා මාරේනවා සක්මනා වාගේන ජීවා ලෝකස්මින් යදිදං මේකං චතුන්නං අරිය සත්‍යානං ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා වජනා උත්තාන කම්මං දේවේස භික්ඛවේ සාරිපුත්ත මොක්ඛල්ලානේ වජත භික්ඛවේ සාරිපුත්ත මොක්ඛල්ලානේ පණ්ඩිතා භික්ඛු අනුකාකා බ්‍රහ්මචාරී ගන්දේ සාපි භික්ඛවේ ජනදී වංග හරිපුත්තෝ දේයතාපි ජාතස ආපාදේතා එවං මොක්ඛල්ලානෝ සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලේ විනේති මොක්කලානෝත්තමත්තේ විනේති සාරිපුත්තෝ භික්ඛවේ පාවවති ජත්තාරි හරිය ගච්ඡානි විත්තාරේනාදී කිතුම් දේදේතුම් පඤ්ඤපේතුම් පට්ඨපේතුම් විවරිතුම් විවජිතුම් මුත්තාන කාතෝම් දීතමෝජ භගවායි ධම්මත්වා සුගතෝ අත්තායාසන විහාරං පා විසී තත්‍රකෝ ආයත්මා සාරිපුත්තෝ අචරපක්ඛන් තස්ස භගවතෝ භික්ඛෝ ආමන්දේති ආසෝ භික්ඛවෝති ආසෝතිකෝතේ වික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස වච්ඡස්සෝතුං ආයස්මා සාරිපුත්තෝ ඒතදාමෝ රාජේ තථාගතේනාසෝ රාසා සම්මා සම්බුද්දේන වාරාණසියං ඉදිපතනේමික දායනොස්තරං ධම්මචක්කම් ඕච්චදං අපනිවත්තියං සමනේන වා ගාමනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වාගේන ජීවා ලෝකං මෙන් යතිං චතුන්නං අරිය දාචාරං ආදික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විජනා උස්ථානි ධම්මං පතමේ සංචතුන්නං දුක්ඛ සරිය සත්‍ය සාජික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විජනා උස්ථානි කම්මං දුක්ඛ සමුදය සරිය බහිසත්ත්‍යස්ස ආදික්කනා හේමනා පඤ්ඤමනා පට්ඨමනාය වරණාපජනා උත්තාන කම්මං දුක නිරෝධස්ස අරිය සත්‍යස්ස ආදික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණාය වජනා උත්තාන කම්මං දුක නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යස්ස ආදික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණාපජනා උත්තාන කම්මං පදමං ඥාසෝ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමනං සුපායාසා දුක්ඛායම් පිච්ඡං ලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච පාදානස්සන්දා දුක්ඛා පතමා චාසෝ ජාති ආතේ සංතේ සංසත්තානං සම්මි සම්මි රත්නිකායේ ජාති සංජාති ඔක්කාන්ති යමි දිබ්බන්ති ඛණ්ඩානං වාතුපාව ආයතනානං පරිලාභෝ අයං උච්චතාවසෝ ජාති කතමාජාවසෝ යනා යාතේ සම්දේසං සත්තානං ධම්මි ධම්මි රත්නිකායේ ජරා ජීවිතා ඛණ්ඩිච්ඡම් බාලිච්ඡම් වලිතිසායිනෝ සංඝානින්ද්‍යානං පරිපාකෝයන් උච්චතාව ගෝජරා පතමංජාසෝ මරණං යාසේ සම්දේසං සත්තානං සම්මා සම්මා සත්තනිකායා ත්‍රිති යවනතා භේදෝ අන්තරදානං මච්ච මරණං කාලකිරියා සංදානං භේදෝ කලේබරස නික්ඛේපෝ ඉදං උච්චතාව සෝ මරණං ගතමෝ ජාසෝ සෝකෝ යෝකෝ ආසෝ අඤ්ඤතරඤ්ඤතරේන වේදනේන සමන්නාගතස්ස අඤ්ඤතරන්තරේන දුක්ඛ ධම්මේන කුට්ඨස්ස ගෝකෝ රෝචිනෝ රෝචිතස්ස අන්තෝ දෝකෝ අන්තෝ පරිදෝකෝ අයං මුජ්ජත ආසෝ දෝකෝ කතමෝ චාසෝ පරිදේහෝ යෝකෝ ආසෝ අඤ්ඤතරන්තරේන දුක්ඛ ධම්මේන වසනේ සමන්නාගතස්සාඤ්ඤතරඤ්ඤතයේන දුක්ඛ ධම්මේන පුට්ඨස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවි තත්තං පරිදේවි තත්තං අයං උච්චතාවසෝ පරිදේවෝ කතමංජාවසෝ දුක්ඛං යං කෝ ආවසෝ කායිකං දුක්ඛං කායිකං අතාතං කායිකං පස්සතං දුක්ඛං අතාතං වේදිතං ඉදං උච්චතාවසෝ දුක්ඛං කතමංජාවසෝ දමනස්සං යං කෝ ආවසෝ චේතසිකං දුක්ඛං අතාතං මනෝ සංපස්සතං දුක්ඛං අතාතං වේද හිතං ඉදං උත්තාවසෝ දෝමනස්සං ගතමෝ චාවසෝ උපායාසෝ යෝකෝ ආසෝ අඤ්ඤතරන්තරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරන්තරේන දුක්ඛ ධම්මේන පුට්ඨස්සායාසෝ උපායාසෝ ආයාසිතත්තං උපායාසිතත්තං අයං උච්චතාවසෝ උපායාසෝ හතමං ත්‍යාගෝ යම්පෙච්ඡං න ලබති සම්පි දුක්ඛං ජාති ධම්මානං ආසෝ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති අහෝවතම යන්න ජාති ධම්මා සාමනට වතනෝ ජාති ආගච්ඡේයාති යේන කෝපනම දකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ධම්පියම් පිච්ඡං නලපති ජාත් ජරා ධම්මානං ආසෝ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අවවතම යන්න ජරා ධම්මා ස්ථාමනච වතුනෝ ජරා දකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ධම්පියම් පිච්ඡං නලපති සම්පි දුක්ඛං ව්‍යාධි ධම්මානං ආසෝ දත්තානං හේවං ඉච්ඡා උප්පජ්ජති අවවතම යන්න ව්‍යාධි ධම්මාස්සාම ච වතුනෝ ව්‍යාධි ආගච්ඡේ යාදී නකෝ කනේ තං ඉච්ඡාය පස්සබ්බං ඉදම් පියම් පිච්ඡං නලබුතං විදුක්ඛං මරණ ධම්මානං ආසෝ සත්තානං හේවං ඉච්ඡා ඕප්පජ්ජති අහෝතමයන් මරණ ධම්මා සාමන සවතුනෝ මරණං ආගත්තේ ආදීන කෝපනේතං ඉච්ඡාපස්සම්පං ධම්පියං පිච්ඡං නලබති ධම්මේ දුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමනස පායාස ධම්මානං ආලෝකප්තානං එවං ඉච්ඡා උප්පජ්ජති අවවතමයන් සෝක පරිදේව දුක්ඛ දෝමනස පායාස ධම්මා සෝනචවතනෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාස ආකච්ඡේයං තේන කෝපනේතං ඉච්ඡාය පස්සබ්බං ඉදම්පියම් පිච්ඡං නලපති සම්පි දුක්ඛං පතමාචාසෝ සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛාසේති තං රූපෝපාදානස්කන්ධෝ වේදනානුපාදානස්කන්ධෝ සංඤෝපාදානස්කන්ධෝ සංකාරුපාදානස්කන්ධෝ විඥානුපාදානස්කන්ධෝ ඉදං උච්චාසෝ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛායිදං උච්චතාවසෝ දුක්ඛං අරිය සත්‍යං අතමංගාසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා භෝනෝ භවිකා නන්දිරාග සංගතා තත්ත්වත්‍රාදිනන්දිනී තීයති සංකාම තණ්හා සෝතණ්හා විපෝතණ්හා ඉදං උච්චතාවසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං අතමංගාසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝතස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාකෝ පරිනිස්සග්ගෝ ඉදං උච්චතාවසෝ දුක්ඛ නිරෝධං නිරෝධං අරිය සත්‍යං ගතමං චාසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යං අයමේ වරියෝ වට්ටංගේ කොමං කෝ සියති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ගතමා චාසෝ සම්මා දිට්ඨියං කෝ ආසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං අරියොත්ත නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චතාවසෝ ධම්මා දිත්තේ කතමෝ චාසෝ ධම්මා සංකප්පෝ නික්කම සංකප්පෝ අව්‍යාපා සංකප්පෝ අහිංසා සංකප්පෝ අයං උච්චතාවසෝ ධම්මා සංකප්පෝ කතමා චාසෝ ධම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී සම්මා වාචා කතමෝ චාසෝ ධම්මා කම්මන්තෝ පානාතිපාතා වේරමණී අදින්නා දාන වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උත්තිතාවසෝ කම්මන්තෝ ඛතමෝ චාවසෝ සම්මා ජීවෝ හිතාවසෝ භික්ඛු අරිසාවකෝ මිච්ඡා ජීවං පාය සම්මා ජීවේන ජීවිකං කප්පේති අයං උත්තිතාවසෝ සම්මා ආජීවෝ කතමා කතමෝ චාවසෝ සම්මා වායාමෝ ඉදාසෝ වේකෝ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය ඡන්දඤ්ඤනේතු ආයමද විරියං ආරබති දිත්තං පග්ගණ්ණාති පදාති uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pānāya ඡandaññanēti vāyamati viriyaṁ ārhata cittaṁ paggannāti padāti anuppannānaṁ කුසලානං ධම්මානං උප්පාදාය චන්දඤ්ඤමේති වායමෙති විරියං ආරපති චිත්තං පග්ගණ්ණාති පදාතේ uppannānaං කුසලානං ධම්මානං තිතියාය අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපුරියා චන්දඤ්ඤමේති වායමෙති විරියං ආරපති චිත්තං පග්ගණ්ණාති පදාතේ යං උද්දතාවසෝ සම්මා වායාමෝ කතමෝ චතමාචාවසෝ සම්මා සතේ ඉදාගවේකෝ කායේ කායාන පස්සේ වේරති ආසාවේ සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාග වේදනානුපස්සේ වේරති ආසාවේ සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සේ වේරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සේ වේරති ආසාවේ සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝවරසං අයංවචතාසෝ සම්මා සති කතමෝ චාසෝ සම්මා සමාධි දාසෝ භික්ඛෝ විවිච්ඡේව කාමේ විවිච්ඡා කුසලේ ධම්මේ සවිතාකං සවිචාරං විවේකජං පීසු කම්පරමජ්ජානං උපසම්පජ්ජ පීරදි විතාක විචාරාණං රූප සමාජ්ජත්තං සම්පදාසනං චේසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධියම් බේසුකං ဒ ුතියාචානං උපසම්පජ්ජ විහෙරති වේපියාය විරාගා උපේක්ඛෝජ විහෙරදතෝ සම්පජානෝ සකංජ කායේන පරිසංවේදේති යන්තං අරියාජේ කන්දේ උපේක්ඛෝ සතිමාසුක විහාරේතේ සතියාඥානං උපසම්පජ්ජ විහෙරති සුඛසජ පහනා දුක්ඛසජ පහනා කුබ්බේව සෝමනස දෝමනසානං අත්තංගමා දුක්ඛං සුඛං උපේක්ඛා සතිපාන සුද්ධෙන්ච සුද්ධාඥානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චතාවෝ සම්මා සමාධි දං උච්චතාවෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යං තථාගතේන අවසෝ වරහතා සම්මා සම්බුද්දේන බාලානදියන් ඉදිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කම් පවද්දිතං අප්පතිවත්තියං ගමනේනවා බ්‍රාහමනේනවා දේවීනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනති වාලෝකම්මින් ති අභිධම්මේ සංජතුන්නම් අරිය සත්‍යානම් ආදික්ඛනා වේදනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මාති ඉදම වෝචායස්මා සාරිපුත්තෝ අස්තමනාතේ වික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාවිකං අභිරාමදෝති සංඝෝ දිගදේ මොයේ චරණ සම්පන්නෝ මාන්තං වේත වාරදෝ ආදිච්චෝ මණ්ඩලී මහා යස්ව චොග්ගච්ඡ මානස්ස සංවරේපේ නිරුජ්ජති සුංගදේ දුරේ දිවරෝදේ පවොච්චදේ රාදෝ පිතත්තගං බේරෝ රමුද්දෝ සාරේ තෝදකෝ උපද්දදානං දේනමුද්දෝ සරිතෝදකෝ පුරේමාදේසායිතේනෝ ආචෙක්කෝ තේජනෝ භික්ඛං අභිපාලේති මහරජා යසස්සිසෝ ගම්බම්මානං ආදිපති දතරට්ඨෝ ඉති නාමදෝ නජ්ජදීතේහි ගංගම්බේ මුරග්ගතෝ තබ්බ බවෝ ඒකනාමාති මේරුතං දේවදේ කෝජ ඉන්දනාමා මබ්බලා දේතාපි බුද්ධං දිද්වානේ බුද්ධං ආදිච්ච බාමුදුනා නමස්සං දේ මහතං ඊතකාරදං නමෝතේ පුරි රාජං ජේ නමෝතේ පුරි සුත්තම නමෙග්ගහේ අමනුද්වා पितां वन्दं देवतां नेतां आभेणो एवं वदेमहे जिनं वन्दथ गोतमो जिनं वन्दाम ගෝතමං විජ්ජාචරණ සංපාණං බුද්ධං වන්දාමේ ගෝතමෝ නබේදා බෞද්ධං දේවිදුනා විද්දිමං විකා වානාති පාතිනෝ රුද්දා චෝරාණේ කාතිකා ජනා ජිනාදිගාය දිනා ආදිග්ගදේ ජනෝ යෝ දේවං අබේපාලේති මහරජා යදාතිදෝ දානං ආදිපදේ විරෝලෝයිදී නාමසෝ රාමතේනාච්ච ගේතේ කුම්භංනේ පුරාකතෝ බිදස්ස බාවෝ ඒකනාති සුතං මොවිතියු දවේ පෝච ඉන්දනාමා මාපලා බුද්ධං විස්වාන බුද්ධං දිච්ච බන්දුනං දුරතෝව නමස්සන්ති මහන්තං වේත ගාරදාමෝ දේවුනි ගාඩඤ්ඤ නමෝ දේ පුරිසුත්තම බුදුරේන සමික්කදේ අමනුසාපිත්තං වන්දං තිසුතං නේතං අභින්නසෝ ධම්මා එවං වදේන දේජ්ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං චරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමෝ යත් ජෝගාචතේ සුරයෝ ආදිච්චෝ මණ්ඩලීවා යද්දොග්ගජ්ජමානග්ග දියදෝමේ නිරුද්ධදේ යබ්බ ජොග්ගදේ දුරියේ සංවරේති පෞච්චති දත්තගං ගේරෝ සමුද්දෝ සරිතෝදකෝ जानन्ति समुदो सरे दोदको गा वज्यदिना चिद्गे जनो याम् दिवाभि परेति मराज යදාපිදෝ ගානං ආදිපදේ විරූපක්ඛෝ ඉති ලාමසෝ රාමදීනාච ගේතේ නාගේ පුරකතෝ පීතස්ස භාවෝ ඒකනාමාති මේ සුතං අවිදේව දබේ කෝච ඉන්දනාමා මාබලා බුද්ධං විස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝව නමං තේ මං තං වේත දාරදාමෝ දේවුනි රාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම සමෙක්ඛදේ අනුසාපිතං වන්දං කිසුතං ලේතං අභින්නසෝ ධම්මා එවං වදේම වේජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමා චරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමෝ දේන උත්තර කුරෝ රාමානේරෝ සුදාසනෝ තද්දජායන්ති අමම අපරිග්ගා නබේ බේදං පවපංති නබෙනියන්ති නාගලා අට්ඨභාගි මං සාලෙන් පරිබුඤ්ජාන්ති මානුසාකනං අතුරං සුද්ධං සුගං දං තං ලෝලාප්පලාහෝ දතෝ බුඤ්ජන්ති භෝජනං ගාමින් එක පුරං කତ୍වානුයන්තේ දිගෝ දිගෝ එක පුරං කତ୍වානුයන්ති දිසෝ ඒත්තේවානගත්වානුයතේ දිසෝ දිනෝ ඒකවානගත්වානුය දිසෝ දිසෝ මාරිවානගත්වානුයතේ දිසෝ දිසෝ වානගත්වානුයති දිසෝ දිසෝ තත්තේ ආනේ අමිරෝ හිත්වා සම්බදිසානුපරියන්ති පචාරාදබ්බ රාජිනෝ යානං අස්සයානං දිබ්බං යානං උපට්ඨිතං වානාදා දෙවිකා දේව මහරජාස්ස යදවතිනෝ සජනගරෝ අං දලෙක්ගේ සුමාපිදා ආටානාටා ගුවිනාටා පරගුවිනාටා නාඩපුරියා පරගුදේතනාටා කපිවන්තෝ ජනෝගමපරේනජ නම නවතියෝ අම්බර අම්බරවතියෝ ආලක මන්දානාම රාජධානේ රත්නපෝමනවරිද මහරජාද්ද විසානානාම රාජධානේ ධම්මා කුහෙරෝ මහරජා වේදවනෝති පෞච්චතේ රංගෝපකහෙන් දේතදෝලා තද්දලා जरि दे जरि ततो जरि दुरो राजा अरिष्टो नेमे वेदान्तधरणे नाम यतो मेघा पेवाद्रा यतो बादायमुदलवते नाम यदया गा පයුරුපාදංතේ නාත්තනිච්ච පලාරෝක්කානාදිජ ගනායුතා සුඛානික වද්දෙත් දණ්ඩමානව කානිච පතිගබ්බකාලං ගාගවේර නලිනී සදා හිතෝදා උත්තරාදිගා හිතේ නම් ආචෙක්ක ජනෝ යන්ති සංඅබිපාලේති මහරජා යසස්සිසෝ සෝත්තා පිදස්ස බබෝ එක නාමාති मेरुताम् दगये गोज इन्दनाम महब्बला ते चापि बुद्धौ दिद्वान् बुद्धम् आदिच्च बाहुना රත්නං සේමහං තං ीतसारदं नमो ते पुरिदाय नमो ते पुरिदोत्तम समिग्रे अमरुदा पितां वन्दन्ति सुतानेता अबेहुलधो एवं वदेमहे जिनं वन्दत गोतमं जिनं वन्दाम ගෝතමං විජ්ජාචලනං පාණං බුද්ධං වන්දාම ගෝතමං ගෝතමරිදාටානාටියාරක්ඛා බෙක්කෝණං බෙක්කෝනේනාෝ सेवकानाम् उपाधिकानाम् गोत्रे आरकाय अविंसाय पादुविहारायते काद्यजे मारिद बेकोद्वा बेकोनिया वा භගවා උපාදේකාය වා අයං ආතන දියාරක්කා භවෙද්දති සමත්තා පරියාපුතා මචේ අමනුකෝ අග්ගිනේවා යක්ඛ බෝධකෝ වා යක්ඛ බෝධිකාවා මහමද්දෝ වා යක්ඛ පාරිරජ්ජෝ වා යක්ඛ පදාරෝ වා දොම්ලබ්බෝ වා ගන්ධබ්බේ වා බෝධකෝ වාගං දබ්බ බෝධිකාවා ගං දබ්බ මාමත්තෝ වාගං දබ්බ පාරිගජ්ජෝ වාගං දබ්බ පාචාරෝ වා සුඛං දීවා කුම්භාණ්ඩ පොත ගෝවා කුම්භාණ්ඩ පොතිකාවා මහමද්දෝ කුම්භංඩ පාණිරජ්ජෝ වා කුම්භංඩ පදාරෝ නාගෝ වා නාගිනී වා බෝධගෝ නාග බෝතිකාවා නාග මාමත්බෝ වා නාග පරිරාජ්ජෝ වා නාග පජාරෝ වා ජිද්දෝ ගච්ඡාතං වානුගච්ඡේය උපනිද්දේය නිබිරණං වා උපනිවේදේය නිපජ්ජේය නමේ සෝමාරිත අවනුස්සෝ ලභේයෝ නිගමේසුවා නක්කාරං වා කරුකාරං වා මනුස්සෝ ලබෙය්‍ය ආලක මාදාය රාජධානියාවත් කුම් ආවාදම් වා රිසමනුස්සලභේය යකානම් සමිතේ ගාතෝ නං මරිදමනුස්ස අනවයං පෙනං කරයෝ අවේවයෝ පුරාණං මාරිත අමනුසාත්තාය පරිපුන්නාය පරිභාවාය පරිභාවේයෝ මාරිත අමනුසා නිත්තම් විපත්තම් වේදනේ පොජ්ජයෝ නං මාරිත අමනුසා සදාපි සමුද්දං පාරේයෝ මාරිදමනුසාදං දරුද්දාරභසා තේනේව මහරජාණං ආදයං දේව රාජානං පුරිසකානං ආදියන්ති දෙමාරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්තේ ඕතේ මාරිදමනුසා මාරාජානං අවරුද්ධානම උච්චාන්ති යාවිමාරිද අඤ්ඤෝ මාගදස්ස විජේ देदोरावरमुजो मागदव्यादियन्ति यो मागदव्यमुनिदकानादियन्ति रौजो मागदव्यपुरिदकानां पुरिदकानादियन्ति मारिदमा රෝජෝ මාගදස්ස අවරුත්තානම උච්චන්ති කුමාරිත සංකීයමනුස්සාඩං දරුද්දා තේරේව මහරජාණං ආදියං තේ පුරිසකානං ආදියන්ති නමාරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති යදේ මාරිතමනුස්සා මහරජානං අවරුද්ධානම උච්චන්ති යෝ දේ මාරිතමනුස්සෝ යතෝ වාය අක්කේරේවා බෝතකෝ යක්ක බෝධිකාවා යක්ක මාමත්තෝ වා යක්ක පානිදජ්ජෝ වා යක්ක පචාරෝ ගන්ධබ්බේවා ගන්ධබ්බ බෝධකෝ වා ගන්ධබ්බ බෝධිකාවා ගන්ධබ්බ මහමත්නෝ ගන්ධබ්බ පාරිණජ්ජෝ ගන්ධබ්බ පචාරෝ වා කුම්භණ්ඩෝ වා කුම්භණ්ඩේවා කුම්භණ්ඩ බෝධකෝ कुम्भाण्डकोतिकावाण्डमामत्तो वा कुम्भाण्डपारिराज्यो वा कुम्भाण्ड पचारो वा वा नागिनी वा नागपोतको वा नागपोतिका वा පාහි ගජ්ජෝ වානාග මචාරෝ වා බදොට ජිත්තෝ භික්ඛුනින් වා උපාසකං වා උපාසිකං වා නාපතිනම් මාවේ නාපතිනම් දබ්බං වික්ඛං දිතබ්බං විරවිතබ්බං මායං යක්ඛෝ ගන්නතේ යක්ඛෝ විසතේ මායං යක්ඛෝ හේතේ යක්ඛෝ විහෙතේ අයං යක්ඛෝ හිංසතේ අයං යක්ඛෝ විහිංසතේ අයං යක්ඛෝ නමුංචති යක්ඛානා දේනාපදීනං මා දේනාපදීනං cha is it? टे සෝතාඩෝකං පේනෝ වෙද්ද බුද්ධ නමස්තු නාත දුක්ඛපදෝදනං ඒකාපි නිබ්බුතං ලෝකේ යතා භූතං විපස්සිසුං වේදනාපිසුනා මාතා වේත සාරදෝ දානං යං නමස්සං සිගෝතමං චාචරණ සම්පාණං මාතං වේත දාරදං यतो मुद्गच्छते तुर्यो आदि පේනේ රෝජ්‍යතේ යස චොබ්ගතේ දුරියේ දිවතෝතේ පෞච්චතේ ආදෝපිතස්තගං බේරෝ සමුද්දෝ සාරිතෝදකෝ නං තත්තානං තේ සමුද්දෝ සාදිතෝ පුරමාදේසා ඉතිනං ආදික්කතේ ජනෝ යං සංගිකං බිපාලේතේ මහරාජායතස්සිකෝ සබ්බානං ආදිපතේ දතරට්ඨෝ යතේ නාමසෝ සමතේනාච්ච ගීතේ බෞද්ධබ්බේ පුරක්කතෝ සාපේතස්ස බාවෝ ඒක නාමාති බේසොතං සිතින් දතේ පෝචයින් දනාමබලා බුද්ධං දේස්වාන බුද්ධං ආදෙජ්ජ බාං දුනං පුරතු නමස්සංතේ මහං තං විත සාරදං නමෝ තේ පුරේ රාජාඤ නමෝ තේ පුරේ දොත්තබ කුසලේ සමිප්පති අමනුස්සාපේ งวังดังปิตุตังเนตังอภินโสสมาเอวังวัดเดมเสจินังวังตตะโกตมังจินังวังตามโกตมังวิจาจาร සරණ සම්පන්නං බුද්ධං වන්දම ගෝතමං යේන බේතා පවුච්චවතේ පිසුනා පෙත්තේ මෞදිකා පාතේ පාතේනෝ ලොද්දාතෝරානේ කතිකාජනා සුසදක්කිනාවිසායිදනං ආචෙක්කතේ ජනෝ බේපාලේතේ මහරාජායතස්සතෝ බෝදාරං ආදීපතේ බිරුල්ලෝ ඒතේ නාමසෝ දේනාජ්ජගේතේ කුම්බංඩේ පුරක්කතෝ උත්තාපිතස්ස බාවෝ ඒකනාමාති මේ සුතං ඉතිං දසයේ කෝච ඉන්ද නාමබ්බලා බුද්ධං උදේස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝ නමස්සාතේ මාතං වේත දාරදං නමෝ තේ පුරිසාදං නමෝ තේ පුරිසොත්තම සාමෙක්කසේ අමනසපේත්තං වංතං පෙකොතං නේතං අබින්නතෝ ආදමසේ දිනං වාදත ගෝතමා දිනං වාදම ගෝතමා විජ්ජාචරණ ගතමං උද්දර කොරෝ රාමානේ රෝසෝදාස්සනෝ මනෝසාතත් ජායං තේ අමමාං අපරිග්ගා ตตังสุดดังสุกังดังตังดุลับปลังตุงดิเกเรปฏิตวานตัตุบุญจังติบุเจนัง ඒක පුරාං කාත්වාං අනෝයං හොතේ දේසෝ දේසං වසං ඒක පුරාං කාත්වානුයං පිදිසෝ දේසං දේවානා මොකාත්වාං අනෝයාතේ දේසෝ දේසං උරිසවානං කත්වානුයංති දේසෝ දේසං दिवानानुयाते देतो देशार उवानाङ्कात्वानुयाङ्ति दिशो दिशा කාලේ අබේරෝ ඒත්වා සබ්බාදේසං අනුපරයං තේපතරතස්ස රාදිනෝ අස්තියානං අස්තයානං දිබ්බං යනං උපට්ඨේතං ආවතයෝ අම්බර අම්බරවතයෝ ආලක මෞදානාම රාජ දෝනේ कोपानमारिक महाराजस्वितानाम राजधाने कुवेरो महाराजा विश्वनोति पाच्यते तबो पका देवे तोला दा ताला तो तत जत दादो ज दे तो रा में දෝපි තත් ධරණී නාම මේ කපවස්සං දේවස්සයතෝ පතයන් තේ योरे कुचा भिरुदा को किला बेवाब को बेवाब। येवाँ जेवक දිසං බේපාලේත මහරජාය සස්සිතෝ දේපසේ කොවේරෝ එතනාබසෝ तेनाच गीते याग्रे पुरापतो पितास् बाहो एकनामा ते बे सुता චේතං තතේ කෝචයින් බුද්ධං දේස්වාන බුද්ධං ආදෙච්ච බං දුරං පුරිසාජාඥ නමෝතේ පොරේ දොස්තම සමික්කදේ අමනෝසාපේ තං දන්තේ දෝතං නේතං අබින්නසෝ සුමායේ වං වදේම දේදිනං වං දතකොත මං දිනං වං දාම කොත මං අයං කොත මාරිත ආටනාටි ආරක්ඛා පොනං බික්කුනේනං උපාසකානං උපාසකානං දුක්ඛාරක්ඛාය අවිසාය පාතු විහාරායතේ සද්දේ මාරස බෙකොස්වා බෙකොනියවා කාන්තවා උපාසේ කායවා तानाति भवेस्ते तामास्ता पारया पोता ते आमानुस्व පාරිදාජ්ජෝ වායක්ක පචාරෝ වා පෝතකෝ ආගන්ධබ්බ පෝතකෝ पारिराजो वागं गब्बचारो කෝ නාග පොතකෝ නාග මාමස්සෝ නාග පාරිදජ්ජෝ වා නග පචාරෝ වා පච්චය සංවාපදෙට්ඨේ නිදේවනං වාගෝපනිසිතේ පාජ්ජය ඉමේතං යක්ඛානං මායක්ඛානං නමේතෝ මාරිත අමනුසෝ ලබේය රාජධානියාවස්සෝ වාවාසංවා තෝමාරිත අමනෝස්සෝ ලබේය යක්කානං සමිතින් ගං තෝ නිස අමනෝසා අනබයං පිනං කරෙයොං අවිවයං සුනාමාරෙද අමනෝසා අත්තා අත්තායිපි පරිපූර්ණාය පරිභාසාය පරිභාසයෝ අපේසෝනා මාරිත අමනෝස්සෝ පාස්සංගීතේන කොජ්ජයෝ ආපේසෝනාමාරේස අමනෝසා සත්‍යදාපි සමුද්දං පාලේයෝ අරිත අමනෝස්සා චෝඩරොද්දාරබ්බසා දේනේව මහරජානං ආදියන්තේ පුරිසකාරං ආදයාවතේ නමරාජානං පුරිසකානං පුරිසකානං ආදයාවතේ තේ මාරද අමඩෝසෝ මහරජාණං අවරුද්ධානාම මුස්සතේ තාපි මාරද රාණෝ මා තේ මාරේත මාචෝරෝ රාමයමකදස අබරුද්ධානම වොච්ඡතේ එවමෙව කෝමා ริกสังเสมนุสสาจงดรุสดารบสเนวมหาราชานังอาทิยังเต පුරිසකාණාදියාතේ නමරාජානං පුරිසකාණං පුරිසකාණං ආදියාතේ තේ මාරේද අමනෝසෝ මහරජාණං අවරුද්ධානාම වොච්චතේ මාර්ග අවනෝසෝ යක්ඛෝ වායක්ඛිනේ පෝතකෝ යක්ඛ පෝතේ කාවා पोतिकावा मामास्तो गादब् परिसाज्यो गादब् पाचारो बौडो कुम्बा शिब मतको बतेको बा को बा කුඹංග මාතරෝ पोतकोवा नग पोतिका පෝරදාජ්ජෝ නාගපාචාරෝ වදොට්ඨ චිත්තෝ කාං වා වාචාතං වාං උපතිත්තේය ಮಾತೇ කතමේ දං යක්කානං නාමාසේ නාපතේ නා මාතලේ ච මෞදියෝ ජාල චාණ්ඩෝ ආලවකෝ පාජ්ජෝ නෝ සෝමනෝ සෝමෝකෝ දදෙමෝකෝ දිමානි චරෝදිකෝ සික්ඛාදෙතබ්බං විරවේතබ්බං යක්කෝ නමෝ චතේ ආයංකෝ සමාරස ආටනාටිය රක්කෝ කාලා දියාරකය අවිහුදාය භාතු විහාරායතේ ආදචදානේ මායං මාරිසගච්ඡාම මයං බාහු කරණීයෝ දන තුමේ මාරාඩනෝ කලමඤ්ඤතතේ අසකෝ භික්ඛවේ दिक्रे अप्का मुट्चा याजना। आप्पेकाच्ये माँ तत्ते वाँ वे कज मम सदृधां मादिमतो रामोदने अहं कथा साराणे आवेत तारे ये नाम कोस्तां सावे स्वातस्य वाङ्करधाये सो भोता තත්ත වාමතර දායතෝ භික්කවේ ආටානාටියං රක්කම් පරියාපුනාත භික්කවේ ආටානාටියං රක්කම් ධාරේත භික්කවේ ආටානාටියා රක්කමත්ව සංහිතාය භික්කවේ ආටානාටියා රක්කා භික්කෝ නම් භික්කුනේ නම් උපාසකානම් උපාදිකානම් උත්තියා රක්කා කාය අරිමුදාය පාතු විහාරායාති දබලෝච භගවාස්ත මනාතේ බෙක්ඛෝ භගවතෝ වාසිකං අබේනෝ දෝමුකේ े मा रास का नु कतो च दोरे वदा दे आविदो रेबोतावदम्भवे दिवादमेता සංඝෝ නාය ධාතෝ ගබ්බ ताद्येङ्गे परिवारे अस्तनोरे गुमनातो गव्ये नाति वे राजतो वा चोरतो वा मनो රක්කං බංදාවේ සබ්බතෝ සබ්බේ බුද්ධාලප්පත්තා භජ්ජේ කාලං චයං බලං අරහං චතේ ජේන රක්කං බංදාවේ සබ්බතෝ සබ්බේ බුද්ධා බලප්පත්තා अच्चयां कममे बाउसे बोरिपां यतातागते रायेन वाजा जिद्देन पमादे मे माते भोरि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 වේරමණී සික්ඛා සික්ඛාපදං සමාධි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ගච්ඡාමි මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ජයතල තිලක දකලක් අය සාගර පාරගතා සේතනයික ගුණ රත්න මන්දිර අයමානෝ අපතිලෝ ගුරු බුදුරජාණන් වහන්සේ වෙතින් භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකායන සිවණක් පාරිසද්දයන්ගේ ගෝපන රක්ෂාවරණය අවිහිංසාය පාතු යාරණේ පිසමහා කරුණා ඥානෙන් දේශනා කරවතාලමානුභාව සම්පන්න පරිත්‍රාණ ධර්ම දේශනාව තුම්යම් රාත්‍රිය මුළුල්ලේ දේශනා කරවා ගැනීමෙන් ආසවනය කිරීමෙන් බුද්ධාදී රත්නත්‍රය උදෙසා දීප පූජා ධූප පූජා පුෂ්ප පූජා සුගන්ධ පූජා සද්ද පූජා දේවසෙන් සියලු පූජාවන්ගෙන් ජනිත වූ සකල විද පුණ්‍ය සම්මාද ධර්මයෝ කබිරදේහලී වංශෝද්භූත උත්පල වර්ණ සුමනකා අර්ධිකේය ශ්‍රී විභීතන මණියග්ගික දිව්‍ය රාජයන් විසින් අනුමෝදන් වනු ලැබේවා ප්‍රසම්පුණ්‍යානුමෝදනාවෙන් අධිකතර චිත්ත ප්‍රමෝදයට පැමිණෙන්නා වූ එම දෙවියන්ගේ දේවතේජානුභාවෙන් අත්‍රිමත් බුද්ධ ආදී රත්නත්‍ය ගුණානුභාවෙන් කරන කොටගෙන මෙම නිසල බල කුසල කාමී ඓතිහාසික කල්යාණී රාජමහා විහාරාධ්‍යාධිපති මහාවිහාරවංශික සහමෝපාලි මහානිකායේ මල්ලතු මහාවිහාර පාර්ශයේ උපාධ්‍යායක විශ්වවිද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය අග්ග මහාපණ්ඩිත අති ගෞරවනීය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිතාබිදාන නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන සද්දි විහාරික අන්තේවාසික දායක මූලික කාරක ආදී මේ සෑම සියලු දෙනාගේම ආත්මාරක්ෂාව සලසා අදමින් ආයුරාරෝග්‍ය ආදී සකල ඓශ්වර්යාභිවෘද්ධි වර්ධන එකලත්වා මෙම විහාරගණේ වැඩ ඉඳා පවත්වී වදාළ දෙහිගස්පේ අත්තදස්සේ ස්වාමින්දයන් වහන්සේ යතුම්පේ බුද්ධ රක්කිත ස්වාමින්දයන් වහන්සේ මා පිටිගම ධම්ම රක්කිතාබිදාන නායක ස්වාමින්දයන් වහන්සේ මා පිටිගම බුද්ධ රක්කිත මා ස්වාමින්දයන් වහන්සේ තලේවල විජිත ධම්ම රක්කිතාබිදාන නායක ස්වාමීන් වහන්සේ තරබඤ්ඤ විසරද උවත්තල ශ්‍රී සීල රත්නාභිදාන නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන මෙම විහාරගණේ වැඩ ඉඳා පවත්වී වදාළ ඉස්තවිර නවක මධ්‍යම සියලු ස්වාමීන් වහන්සේලාට සතර පෙරුවේ සුද්ධායක මූලික කාර්යකාදීන් ගෙනමින් මිය පරලෝකීය සියලු ඥාතීන් තත් රජ දරුවන්ටත් උතුම් අමාමාදිවන් සම්පත් ලබා ගැනීම සඳහා මෙම පරිත්‍රාණ ධර්ම දේශනාමය කුසල කර්මය හේතු ආසනා වේවා ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ සමුර්ධ වේවා සිතා භක්ති ප්‍රේම චිත්තයෙන් යුක්තව සාදු කියා පින් අනුමෝදන් විය යුතුය සාදු සාදු